අපි එහෙමනම් අවසාන අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩමුළුවේ සැසිවාරයේ ආරම්භය පිණිස දැනට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ගෞරවයෙන් ආරාධනා කරමු අපේ ප්‍රේම ප්‍රේම හොතල්. අවසරයි ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව පටන් ගැනීමේදී ආශ්වාසයට හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමේදී ආශ්වාස වායු රැල්ල ගැස්සෙමින් පියවර ගණනාවකින් සිදුවන බව දැනුනි. එසේම ප්‍රශ්වාස වායු රැල්ලද සිදුවන බව දුටිමි. ටික වේලාවක් එසේ නිරීක්ෂණය කරමින් සිටියේදී වම්නාසයට කිසියම් ඝන ස්වභාවය ඇති ද්‍රව්‍යයක් ඇතුළු විය. එයින් මාගේ ආනාපානයේ කෙරෙහි ඇති එකඟතාවය ඒකාග්‍රතාවය බිඳ වැටුනි. මා සිටුවේ එය කුමියෙකු නාසය තුලට පැමිණියා කියලයි. නමුත් එසේ කිසිම දෙයක් තිබුණේ නැත. මෙසේ සිදු වූයේ ඇයිදයි පැහැදිලි කර දෙන්නෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ අපි අර වායෝ ධාතුව නැත්නම් ආනාපානී වායෝ ධාතුවට සාපේක්ෂව බලාගෙන ඉන්නකොට වරින් වර ඒකේ තියෙන පටවි කොටස් ආපෝ කොටස් නැත්නම් තේජෝ කොටස් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි එකක් දිහා බලන ඉන්නකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාම හැම වෙලාවෙම ඉන්නවා. එක්කෙනෙක් නායකත්වය ගන්නවා. එතකොට අනෙක් කටිය ලීන භාවයටපත් වෙනවා. හුඟාක් වෙලා බලනකොට ඒ තුලමත් ඒකට අදාළ ප්‍රධාන නළුව පැත්තකට ගිහිල්ලා ලීන වෙලා වෙන නළුවෙක් ඉස්සරහට එනවා. මට මේක දීරයක් වැක්කරනවා වගේ තේනවා. සමහරට නිකන් පැතිහල් පිටි වගේ කුඩු කුඩු යනවා වගේ තේනවා. සමහර වෙලාවට උණුසුම සිසිලස තේරෙනවා. ඒ ඔක්කොම තියෙන දේවල් අපි අර එකක්වත් වෙනස් වෙනවට කැමති නැහැ. නිත්‍ය සංඥාව ඉන්න නිසා වායෝ වශයෙන් හොත් වායොම තියෙන්න ඕනේ. ඉතින් ඒක භාවනා විදි ප්‍රතිඵලයක් විදිහට වෙන මේ ධාතු ලක්ෂණ පෙන්වනයි හැම දෙයකටම වෛර කරනවා. එහෙම නැත්නම් හැම දෙයකටම හරි ආදුවට සලකනවා. හැම දෙයක්ම මේ වැරද්දක් කියලා සලකනවා. ඉතින් ඒක අපි හිත හදාගෙන යන්න ඕනේ. අපි බලන්න හදන්නේ මේ විවිධත්වේ නම් වෙනස් වීම නම් විපරිණාමේ නම් මේ ආපු ක්‍රමේ Tamange පැත්තෙන් එහෙම හිතාමතා යමක් කරුවේ නැත්නම් වෙන දෙයකට ඉඩ අරින්න ඕනේ. අන්නේ සූදානම් ගතිය තමයි අපි විපස්සනාව කියලා කියන්නේ. වෙන දෙයකට සූදානම් වෙලා ඉන්න එක. ඒක නැත්තම් අපිට හැම පොඩි වෙනසක් ආපු ගමන්ම භාවනා නතර කරන්න වෙනවා. ගිහිල්ලා ඒකට කේන්දර බලන්න වෙනවා. නැකත් බලන්න වෙනවා. ආයෙන්න වෙනවා. ඉතින් ඒක මුලදි මුලදි හතියට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට යනකොට ලෑස්තිලා යන්න මේ කොයි එකක් වෙන්න පුළුවන්. ඒක තමයි විපරිණාමය කියන්නේ. තියෙන දේ උත්වා අභවතා කියලා කියන මේ ඉඳලා මේක නැති වෙනවා. නැතිවීම නෙවෙයි වෙන්නේ වෙන දෙනකට මාරු වෙනවා. මේ හතර දිනාම ඉන්නවා. ඒ වෙලාවේ ජවනිකාවේ ප්‍රධාන නළුව වෙන කෙනෙක් මාරු වෙනවා. ඉතින් ඒකට කැමති නැත්නම් අපිට නාඩගමක් බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඔය බය ගතිය, සැක ගතිය දුර වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මීට දශක කිහිපයකට පෙර within bracket වයස අවුරුදු 20 දී පමණ මා පළවෙනි දින 10 විදර්ශනා භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණි. ඒ කාලේ මාහට අභිධර්මය ගැන කිසිම දැනුමක් අවබෝධයක් තිබුණේ නැත. දින 7ක් හෝ 8ක් අවසානයේ භාවනාවේදී සිටියේදී අරහණ තුලේ උදරයේ පිම්බීම හා ඇක්ලීම කිසිම දෙයක් නැති හිස් අවකාශයක් මාගේ හිත පරාණ තුලේ දැනීම පමණක් ඉතුරුනි. ඒ අවස්ථාවේ මට දැනුනේ සතුටක් හා පුදුම සැහැල්ලුවක්. ඒ දිනවල ඒත් ඒ කමටහන් කිසිම දෙයක් මතක නැත. එම සිදුවීම් සිදුවීමෙන් පසුව සාමාන්‍ය ජීවිතයේදී මට මගේ ශරීරය එක චිත්තක්ෂණයක් වරහණත්වේ කිසිම ආයාසයකින් තොරව චලනය කළ හැක. සෑම තිස්සෙම බැලූණයක් උඩට යන්න හදනවා ASCII සහැල්වෙන් උඩට යන්න සැරසී. මේ මම ආපහු නිවසට ගොස් භාවනාව කරගෙන යාමේදීද තිබුණි. පසුව ක්‍රමයෙන් භාවනාව අමතක වීමේදී මේ නතර විය. එම මුල් භාවනාවෙන් පසුව මේ මාගේ ඊළඟ විදර්ශනා භාවනා වැඩසටහනයි. ඔබ වහන්සේගේ කමඨහන් අනුව මෙම භාවනා මා සාර්ථකව ගෙන යමි. ඉහත සිදු වූයේ කුමක්දයි ඔබ වහන්සේගෙන් දැනගැනීමට ඉතා කැමැත්තෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් එය පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි මම ඒකේ නැට මේ මේ වැඩමුළුවේදී වෙච්ච එක හොඳ පරියන්කයක විස්තරයක් කියන්න පුළුවන් නම් අන්න ඒකට සාපේක්ෂව මට පුළුවන් අරක මට තේරුණා නම් විස්තර කළ දෙන්න. මේ කොහිදෝ අතීත කතාවක් ගෙනත් දාලා මේ අවසාන සතිವಾರයේ වැඩේ හවුත්තු කරන්න හදන්නේ. මේ පරියන්කේදී මේ භාවනාදී කරපු හොඳ තමන් හොඳයි කියන හොඳ පරියන්කයක විස්තර ටිකක් මට කියන්න. එතකොට නම් හිතා ගන්න පුළුවන් ඒ මොකාටද මේ ඉන්න හදන්නේ කියලා. නැත්තම් මේ අතීත කතාවක් එහෙම නැත්නම් පශ්චාත් මර පරීක්ෂණයක් කරන්න හදන්නේ. මේ මේ සැරේ කරන්න කැමති නැත්නම් අපි එකක් ජයසිරි මංගලම් කියලා ඊගා ප්‍රශ්නට එන පාට නෑ හම්බුනේ. ඒක හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක් මි. ඊයේ පරියංක භාවනාවේදී ආස්වාස ආස්වාස ප්‍රස්වාස දෙස හිත යොමු කරනු වෙනුවට මගේ අවධානය යොමු වූයේ එවේලේ ඇති වූ වර්ෂාවට. තදින් වහින විට වැහි බින්දු වේගෙන් වැටෙන බවත් හෙමින් වහින විට වැහි බින්දු අඩු වේගෙන් වැටෙන බවත් වහල සෙවිලි කර ඇති තහඩු වර්ග දෙක මත වැහි බින්දු පතිතවන නාදයේ එකිනෙකට වෙනස් බවත් නිරීක්ෂණය කළෙමි. මෙය විපස්සනා භාවනාවක්ද නැතිනම් මසිතේ ඇති වූ විකාර අදහසක්දයි පහදලා පහදා දෙන්න. උසාවියට මා නොකැඳවන සේක්වා. ඔබ වහන්සේටත් අනෙක් ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සුවය පතමි. ඒක තමයි අපිට ඔය බාහිර අරමුණක් ගත්තොත් ඒක හිතලුවද්ද ප්‍රකෘතියද්ද කියලා අල්ලන්න බෑ. ඒ නිසායි සරුවචාන්සේ සඳහන් කරන්නේ ආනපන වගේ එකක් නම් මේක ආයාසයෙන් කරනවද ඉබේ වෙනවද හිතලා කරනවද අනායාසයෙන් කරනවද කියලා අල්ලන්න පුළුවන් නේ. ඒකට කියනවා අපි වෙරිෆයි කරනවා නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරනවා. එහෙම නැත්නම් උරගා බලනවා කියලා. ඉතින් අපි බුද්ධානුසතිය හිත දානවා, මෛත්‍රියට හිත දානවා, වැස්සකට හිත දානවා, කැස්සකට හිත දානවා. ඉතින් ඒක ඇත්තටම කැස්සක්ද නැද්ද කියලා කියන්න බෑ. ඇත්තටම වැස්සක්ද නැත්තක්ද කියලා කියන්න බෑ. ඒක නිසා අපිට සැකයක් එනවා. මේක මනෝ විකාරයක්ද? නැත්තම් ඇත්තටම මේ ඇයි බින්දුවලින් ආපේ කන්ද කියලා. අන්න ඒව දෙයක් වෙරිෆයි කරගන්න බැරි නිසා ආරම්භයේදී යෝගාවචරයට අවශ්‍ය කරන මේ ඇදහි හැකි ගතිය. එහෙම නැත්තම් මේ අදිමොක්කේ පහළ වෙන වීම සඳහා Tamange කය කයට සාපේක්ෂ අරමුණක් ගන්න කියන. එතකොට ওই ප්‍රශ්නේ ආපු ගමන් ඒක උරගා බලන්න පුළුවන්. ඒ තාක්කල් ඉතින් අපි පිට අරමුණ දිගේ කොච්චර භාවනා කරත් ඒක අපි රාත්තල් ගන්න කියන්න දන්නේ මේක හිතලුවද්ද එහෙම නැත්නම් මනෝ විකාරද කියලා. ඊට වැඩිය මම මං කියන විදිහට අපි හිතමු ආනාපානෙම ගත්තයි කියලා එහෙම නැත්නම් කයේ ඉන්නවයි කියලා. දැන් මං කයේ ඉන්නවයි කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඒකත් පරපතල වැඩක්. නමුත් ඒක කළ හැක්කක්. අමාරු බව හැබැයි කළ හැක්කක් අහන කෙනාට කියන්න පුළුවන්, කියන කෙනාට අහන්න පුළුවන්. මේ බාහිර දෙයක් ගත්තාම අපිට ඒක වෙරිෆයි කරන්න බෑ. ඉතින් ඒක නිසා ආධුනිකයට අනිතක ඒ තමන්ගේ ප්‍රත්‍යක්ෂේ භාවනා කරපු කිසිම දෙයක් නැතුව වාර්තා කරන්නේ අහගෙන කුණු කන්දලයක් ගන්න. මේ දවස් 30ේම කොච්චර භාවනා කරන්නද තමන්ගේ මූල කර්මත්තානේ ලෙවගෙන කියන්නේ නැහැ. අර කොහෙද යන්නේ කංග මොකද ඒක හරි විචිත්‍රයි. ඒක මනෝ විකාරයක් සමානට. ඇත්ත වෙන්න පුළුවන්. ඒව තමයි අපිට කොහොම හිත ගන්නේ. ආන්න ඒක තේරුම් අරගෙන අහිංසක වෙන්න, සරල වෙන්න, ඍජුව අත්දැකිය හැකි තැනකින් පටන් ගන්න. මේ වගේ තැනකින් පටන් ගත්තාම ওই ප්‍රශ්නේ මටත් අහන්න වෙනවා. කොහොමද දන්නේ මේක හිතලුවක්ද නැත්නම් විකාරයක්ද කියලා. එයාට කියන්න බෑ මට කියන්න බෑ. අන්නේ කරන්න පුළුවන් තැනකින් පටන් ගත්ත විස්තරයක් දුන්නොත් නම් ඒකට සාපේක්ෂව කීත හැකි අරමුණක් ආපුවාම ඒක වෙරිෆයි කරන්නේ කොහොමද කියලා. මේක මේ වාචිත අපේකද වාචිත අපේකද චේතනා කරලා ගත් එකද අචේතනිකවද මනෝ විකාරයක්ද ඇත්තක්ද කියලා ගන්න ඉස්සලා ධනතනකින් පටන් ගන්න කියන උපදේශය තමයි දෙන්න තියෙන්නේ මීළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ හුස්ම සංසිඳීමෙන් පසු වාර කිහිපයකදීම අද්දුටු ඊටමත් සතිමත් අවදිමත් අවස්ථාවේ ලද අත්දැකීම් පහත පරිදි විය මේ අවස්ථාවේ හුස්ම ඊතා සියුම්ව ඊටාම ගැඹුරින් ගැඹුරකින් මෙන් දැනෙන අතර ඒ ඊටාම ප්‍රසන්න වූ ශාන්ත වූ ස්වභාවයකට සිතත් ගතත් පත් කරයි. සතියේ සියුම්ම දැනෙන ස්වභාවයට ස්වභාවය සමගම බැඳී ඇතිසේ දැනේ. අවටින් ඇසෙන ශබ්ද මතුවන වේදනා නිසා ඉදියව මාරු කිරීම හෝ නැගෙන සිතුවිලි වලින් මෙම සතිමත් බවට බාධා ඇති නොවේ. අවට සිදුවන දේවල් වෙන්නෝ ස්වභාවයක් දැනේ. සමහර විට ඉඳගෙන සිටින විටත් සක්මනේදී නිින්දට යාමට පෙර මෙසේ සියුම්ම හුස්ම දැනෙන තත්වයකට තත්වයටම සිතපත් කරගත හැකි බව අද්දුටුවෙමි. එවිට අවට පරිසරයෙන් වෙන් වූ ශාන්ත ස්වභාවයකට සිතත් ගතත්පත් වේ. අද 5යිතිය 6යිතිය භාවනා කාලයේදීද මේ තත්වයටපත් වූ අතර දැනෙමින් තිබුණු හුස්ම ක්‍රමයෙන් ගෙවි හිස් ස්වභාවයකටපත් විය. ඒ බොහෝ විට භාවනාව ආරම්භයේදීම හුස්ම සංසිඳීම නිසා අත්විඳින තත්වයයි. ඉසේ බර ගතිය සහ කැරකිලි ස්වභාවය වැනි සියුම් වූ නොනවතින පිළීමක් දැනුන අතර එය දැරිය හැකි වූ දෙයක් විය. සතිය ඊටාම තීව්‍රව පැවති අතර මේ తත්වය බොහෝ වේලාවක් පැවතිනි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. ශ්‍රී සද්ධර්මය හදවතේ ඇතුළෙන්ම පතුලෙන්ම ස්පර්ශ කිරීමට මඟ පහදා දුන් ඔබ වහන්සේට අපගේ ප්‍රමාණමය ප්‍රණාමය ලියලා තියෙන හැමදෙනේ ප්‍රමාණමය ඒක ප්‍රණාමය වීත පුද කරමු ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා මේකෙදී අර මම ඉද කියපු අර සර්වචාන්සේ පෙන්නපු තච්චක උපමාව තමයි දකින්න පුළුවන් වෙන්නේ ඒ වඩුව ගාලා ලීය තමන්ගේ කන හැට තියලා මෙහෙම බලනවා මේක මට්ටම්ද කියලා. එතකොට යම් තැනක ඉසිච්ච තැනක් තියෙනවා නම් එයා ඒක ගාලා ආයෙසරය බලන එතකොට අර ඉසිච්ච තැන නැති නිසා ඊ ගාවට තියෙන සියුම් මතුවෙච්ච තැන පේනවා. ඒකත් ගියාට පස්සේ ඊ ගාවට තියෙන එක පේනවා. ඒක තමයි ආනපානයි කියලා කියන්නේ මේ ප්‍රාණයාමේ නැත්නම් මේ ප්‍රාණයේ කැළඹිච්ච අවස්ථාව. ආනපාන වේගෙන් සිද්ධ වෙනවා නම් අපේ ආවුස සීඝ්‍රයෙන් ගෙවෙනවා. ආනපනේ මධ්‍යම ප්‍රමාණයට ගෙවෙනවා ආයුෂ මධ්‍යම ප්‍රමාණයෙන් ගෙවෙනවා. ආනපනේ ඊටාම සංසුම ගෙවෙනවා නම් දීර්ඝායුෂ වෙනවා. ඉතින් ඒ විදිහට අපි මෙහෙම ගෙවිගෙන ගෙවිගෙන යනකොට ආනාපානේ ගෙවුනට ඊට යට තියෙනවා මේ මොලේ ඇතුලේ වැඩ වගේක් යනවා. හෘද වස්තු වැඩ. නා මෙනියපොතු වැවෙනවා. කෙස්කස් වැවෙනවා. හැම දෙයක්ම සිද්ධ වෙනවා. හැම දෙයක්ම තේරෙන්න පටන් ගන්නවා. අර ගොරෝසු දෙය ඊටාම සියුම්ව ප්‍රතික්ෂේප කරලත් නෙවෙයි මඟ ඇරලත් නෙවෙයි ඒක ගෙවම් කරගෙන ගියාට පස්සේ ඊගාව සිවුම් දෙේ පේනවා. ඒ සිවුම් දෙේ ගෙවම් කරලා පස්සේ ඊට ආසිවුම් දෙේ පේනවා. ඒක හරියට වඩුව අර ගොරෝසුම දේ ගෑවට පස්සේ ඊගාවෙක පේනවා. ඊගාවෙට පේනවා. අන්නේ මේ මේ මේ යන්නේ. ඒක නිසා අපි යම් වෙලාවක මේ ආනාපාන වගේ සංසිඳවලා ඊට යට තියෙන අපේ භවය නැත්තම් ජීවත් වෙන බාට ලකුණක් තියෙනවා. මැරිච්ච නැති බාට ලකුණක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට සිහින් ඉන්න බවට ලකුණක් තියෙනවා. අන්නේ ලකුණට ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ අනිත් දවසේ ආයෙ පටන් ගන්න ගියොත් මෙතෙන් තැනකම් කරපු ටික ආයෙ කරන්න. ඒ නිසා මේ මේ සීතල කරගත්ත, තන්තුම් කරගත්ත, ආම්බම් කරගත්ත එක පුළුවන් තරම් පවත් ගන්න. පවත්නකොට ඔය තියෙන ඔළුවේ තෝන්දු ගති, තද ගති වලට යටින් තවත් තියෙන මොනවද ඊට දෙවිය සියුම් අපේ භවයේ දක්වන ලකුණු. ඒකට අවධානය යොමුනොත් ඊටත් ඩිසියුම් එකක් තියෙනවා. කොහේනකොට සද්දයක් ආපුවම ආයෙ යනවා අර ගොරෝසු කම්පැනිට. ආයෙ මෙතෙන්ට යනවා. අන්නේ මේ මේ මේ යනකොට ඒ යෝගාවචරය දැනගන්න ඕන ගොරෝසු ගොරසු දෙය ගෙවන් කරන්න කරන්න සියුම් සියුම් දේවලට යනවා. අන්නේ සියුම් වීම වැඩි වෙන්න වැඩි වෙන්න එහෙම නැත්නම් අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට විඥානය පුළුවන් තරම් බාහිරයට නෙවෙයි පිටලෙල්ලට නෙවෙයි මැදට කේන්ද්‍රගත වෙනවා. අන්නේ කේන්ද්‍රගත වෙන විඥානයේ ෂටගති මායාවී ගති ගොඩාක් අඩුයි. මේ ෂටගති මායාවී ගති තියෙන අර විශේෂ අධික කම්පන චංචල තියෙන අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් විඥාණයට සංසිඳෙන්න දෙන්න. සංසිඳනකොට සංසිඳනකොට එයාගේ වාචා කම්මන්ත ආජීව කියන දේවල් ඒවෙන් දුරස් වෙනකොට විඥානයේ හොදු පැවැත්ම සඳහා වෙන පැවැත්මක් නැත්තම් ඩේටම් ලයින් එක එහෙම නැත්තම් ඒකට තා මොකද්ද වචනයක් කියනවා මේ බියා මිනිමම් අඩුම ගෑමක් යන්න හදනවා. ඒක මගේ නෙවෙයි. ඒක විශ්වගත ශක්තිය. මමයා එන්නේ අර ගොරෝසු කම්පන චංචල වල තමයි. ගෙවෙන්න ගෙවෙන්න ගිහිල්ලා විඥානය සියුම් වෙලා සියුම් වෙලා යනකොට පේනවා ඒක මේ කාටවත් අයිති එකක්. ඒකේ සීමාවල් තියෙන එකක් නෙවෙයි. ඒකට යන්න බැරි අපේ හිත නිතරම තියෙන කම්පන චංචල වල. අපේ හිත හරි කැමැති කම්පන චංචල වල. ඉතින් ඒ නිසා ඒ වගේ ඉන්න තාක්කල් අර සියුම් දේවල් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හරියට රත්තරන් පස් හොදලා ගුරුසු ගුරුසු කැලිය අයින් කරනකොට ඊගාට සියුම් කැලිය වුණා. ඒක අයින් කරනකොට අතිසියුම් කැලිය හුවෙනවා. ඊට පස්සේ ගියාම රොන්මඩ හුවෙනවා. ඒව අයින් කරන අයින් කරන යනකොට රත්තරන් බේරෙනවා. ඉතින් ඒ නිසා ගුරුසු ගුරුසු දේවල් අයින් වෙන එක දකින්න එක ප්‍රතිපදාවේ දියුණුවක් සහ කෙලෙස් අඩුවීමක් විදිහට සලකගෙන යන්න එතකොට තුන සමානට ඉවරයිම කියලා නෑ. ඒකේ ඉනකොට වෙන තවත් කුඩු වර්ගයක් යට තියෙනවා. ඒක තමයි අපි මේ ප්‍රතිපදාවේ දියුණුව වශයෙන් සලකන්නේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය නාහිමියනි මෙම ප්‍රශ්නේ කෙලින්ම භාවනා සමග සම්බන්ධයක් නුනත් වැදගත් යයි සිතන නිසා ඔබ වහන්සේගෙන් ඇසීමට අවසරයි. අප කාටත් කවදා හෝ මරණය ළඟා වෙයි. අප විසින් එයට මුහුණ දීමට කළ හැකි වැදගත්ම දේ දැන් සිටම සතිය වැඩිම කියායි සිතමි. එවිට අප විසින් තාම නොදන්නා ඒ වේලාවේදී පැමිණ හැකි නොයෙක් දුක් වේදනා බිය ආදියට තරමක් හෝ සමසිත සහිතව මුහුණ දීමට හැකි වී යයි සිතමි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් අසන්නට කැමැති වෙමි. තවද අපවගේ හිතවතෙක් වර්ණාසන්න මොහොතකට මුහුණ දෙන විට එම පුද්ගලයා වෙත අපට දැක්විය හැකි අනුග්‍රහ කවරේදයි කියා කවරේදයි කියාද ඔබ වහන්සේගේ අදහසද දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේද මේ ජීවිතයේදීම අරහත් බවද ලැබේවායි ඉත සිතින් පතමි. මේක සඳහා තියෙනවා දැන් අවුරුදු 30ක 30ක් විතර රිසර්ච් කරලා තියෙනවා near death experience කියලා තමයි ඒකට කියන්නේ NDE කියලා රිසර්ච් එකක්. ඒක ඔය අර මතක නැහැ කොහොමද ඇමරිකාවේ හිටපු එක්කෙනෙක්ගෙන් තමයි පටන් අරගත්තේ ඊට පස්සේ ඒක දැන් හුඟක් පැතිරලා ගිහිල්ලා තියෙනවා ඒකෙදි ඔය කියන බයිවීම් කම්පන චංචල ගති තියෙනවා කියන අපේ බීතිකාවක් තියෙන්නේ මොකද මේ මරණ පැයේ අත්දැකීම් කියන කට්ටිය ඇත්තටම මැරිලා නෙවෙයි මැරණා වගේ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම දොස්තර කෙනෙක් කියනවා මැරණා කියලා නමුත් ටික වෙලාවකින් ආයේ ඇඟට රත් වෙලා එන්න පටන් ගන්න චරිත මේකේ තියෙන්නේ ඒක 140ක් තියනවලු සම්පූර්ණ මේ අපි මේ කියන දිවි ලෝකමය ආලෝකයේ ගත කරන කිසිම බරක් නැති තැනකට යන ගතිය. ඒකෙන් ඔය National Telegraph කියලා මැගසින් එකක් තියෙනවා මම හිතන එංගලන්තෙද කොහෙද? ඒකේ ලිපි උපුටා ගන්න දෙන්නේ අවසර නැතුව. අන්න ඒ ලිපියක පළවිච් එකක් කතා කරලා තුනයි. ඒකේ 116ක් විතර මේ කියන කතාව පිට කෙනෙකුට විද්‍යානුකූල පරීක්ෂණ කරන්න පුළුවන් බවට හොලන්දේදී පරීක්ෂණ කරලා තිනවා. ඒ 140 එක එක රටවල් වල මේ සමාන අත්දැකීමක් තියෙනවා. භාවනා කරපුවයි නෙවෙයි. බෞද්ධයොත් නෙවෙයි. මරණ මොහොතේදී තියෙන සම්පූර්ණ ආලෝකමත් තත්වයක්. නමුත් අපි හිතාන ඉන්නේ මරණය කියන්නේ ඒකාන්තෙම බය එළවෙන වේදනාකාරී තත්වයක් කියලා. එහෙම ගන්නෑ. 140ක් නෑ. 160ක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හතර පහ දිනක එක මට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච කට්ටිය කියනවා ඒක කියන්න බැරිලු කවදාකවත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙක් ඒ අත්දැකීමට ගිහිල්ලා ආවොත් ඒ වෙච්ච කට්ටියගේ තිබුණ ප්‍රධාන චරිතමය ලක්ෂණ තුනක් පස්සේ කරන ගවේෂණවල සමාජ විද්‍යාව හොයලා තිනවා. ඒ මරණපැයි අත්දැකීම අර විදිහට මේ ආලෝකමත් ගතියකට ගිහිල්ලා නැවත මේ ලෝකෙට ආපු කෙනා කවම කවදාකවත් මම කාලකන්ණියෙක් කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුළු ඊට පස්සේ. එයාට තේරෙනවනේ මේ manussත්වය කියලා කියන්නේ නිවන් දකපු එකක් කියලා. දැන් මට හිතෙනවනේ මට මේ කාබන් පැනක් හම්බුන්නේ නැහැ මට ඕනේ ඔරලෝසු හම්බුන්නේ නැහැ කියලා නැද්ද කින් වගේ කාලකන්ණියෙක් කියලා මේ කුණුහරු පොළටනේ අපි මේ කාලකන්ණියෝ කියන්නේ. නමුත් manussකම දෙක කවම දාකවත් තව ජීවියෙකුට හානියක් කරන්නේ නැහැ කියලා. එයාට තේරෙනවා මමත් ඒකේ කොටසක්. මම එතන ගිහිල්ලා ආපු නිසා මට තේරෙනවා ජීවීන් අතර තියෙන හොඳ ගතියක් කියලා. තුන්වෙනි එක කොච්චර නාකි වුණත් ඒකේ නා අලුත් ශිල්ප ඉගෙන ගැනීම පමා බෑ කියන්නේ නැතුට. යාට තේරෙනවලු කොච්චර වයසට ගියත් ඉගෙන ගැනීමේ ශක්තිය අඩු වෙන්නේ නැහැ. ඒ ඒ ලකුණු තුන තියෙනවා කියලා ඒක නිසා ඒ බුද්ධ ධර්මෙ නෙවෙයි. ඒ නිසා අපි මේ මරණය කියන එක දාගෙන අපි කළු චිත්‍රයක් ඇඳගෙන දැඟලුවාට දැන් හරි ඉස්සල්ලාම කමටහන් සුද්ධ කරන කියන්නේ අපි කිසිම අරමුණක් නැති මොකද්දෝ තැනකට යනවායි කියලා. ඉතින් ඒක මරණයේ රිහර්සල් එකක් තමයි. විඥානයේ මැදට යන්න යන්න යන්න යන්න මම ආයෙනේ මැරෙනවා. සක්කාය දිට්ඨි මැරෙනවා. මගේ රුචි අරුචිකම් මැරෙනවා. පෞරුෂත්වේ මැරෙනවා. ඊට පස්සේ මම මනින්ද කියන්න බැරි me and not me කියන සීමාවක් නැත්තනකට යනවා. ඉතින් මේකට ගිහිල්ලා ආපු උඟ දෙනකොට ගිහිල්ලා ආපු කෙනෙකුට උඟක් වෙලාවට තමයි මැරෙනවා කියලා තේරෙන්නේ නැතිලු. එහෙම චරිත කතා දෙක තුනක් තියෙනවා මේ සූත්‍ර පිටකේ. ඒ ස්වාමීන් වහන්සේට සිවිලා තියෙන පුදුමාකාර බඩේ දෙවිලා. මොන විදියෙන්වත් ඉඳගෙන ඉන්න බැල්ලු. ඉඳගෙන භාවනා කරන්න බෑ. හැබැයි ඒ ශාන්ති දන්නා මරුණත් කල යුත්තේ භාවනා කරන එක නැත්නම් සතිය පිරන. ඒ ශාන්ති උඩ බැලක් ගැට ගහගෙන වැලේ එල්ලිලා මේ පැත්තේ අත්වලක් හදාගෙන ඒකේ සක්මන් කරකට හිටියා. ඒ සක්මන් කරනකොට එනවලු වේදනාව මාරාන්තිකයි. ඒ ශාන්ති සක්මන් කරගෙන ඉන්න එක තමයි මේ හැමදෝ මැරිලා. ඒ හාමුදුරුවෝ දන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න දිවි ලෝකේ ඉපදුණයි කියලා කියනවා. දිවි ලෝකේ ඉපදුනාට පස්සේ යාමුතුන්ට හිතනලු මේ අරණ්‍යයට පෙරහැරක් ඇවිල්ලා වෙන්නේ නැති කියලා යාමුතු බිම් බලාගත්තලු. මේ සෙනඟක් ඇවිල්ලා ගියා. දිවි ලෝකේ පිටිච්ච බව දන්නේ නැතිලු. ඊට පස්සේ ඒ දිවින සුරංගනා විහාරයේ මේ බලනකොට දැක්කලු මේ හීරලු හාමුදුර කෙනෙක් කියලා හිතාගන්නදී. හීරලුවන්ගෙත් ওই ගතිය ටිකක් තියෙනවා. ඊට පස්සේ ඇල්ල කන්නඩියක් ඇල්ලවලු මූණට. අම්මට බලනකොට දිවි යෝජාව දිවි තේද සහිත දිවි කෙනෙක්ලු දැක්කා. ඊහාමුදුරන්ට ඉතනකොට දැන් මේ අම්මන්ඩි කෙනෙකුට හිත ගියොත් එහෙම සීලම ඉවරයි. ඒගොල්ලෝ කිව්වලු ඔබ වෙනින් ආපු මේ දිවි විමාන ඇත්තන මේකට අත තියෙන එක විතරයි කරන්න ඕනේ කරපු ගමන් ඔබතුමාට අයිතිනවා. අපි ඔක්කොම ඔබතුමාගේ පාද පරිචාරිකාව කියලා. ඊටකොට දැනගත්තා අත තිබ්බොත් ගෝරි කොටයි කියලා. ඒතර කල්පනා කරන බැලුවලු මට දිව්‍ය ශක්තිය තියෙනවා. මට සරුවත් යනවා ශ්‍රලකට දැන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ කළා මම මේ විමානට අත තියන්නෙත් නැහැ. ඕගොල්ලන්ට අයිතිවාසිකම කියන්නෙත් නැහැ. මම යනවා සරුවත් යනවා සම්බෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියලා මාත් ඉරයන්ට කියලා. ගිහිල්ලා සරුවච්චන්සට කියනවා අච්චරාගණ සංගුට්ටං පිසාචකන සේවිතං වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිෂ්‍යති කියලා. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කිව්ව පැවිදි වෙනකොට ඔන්න පැවිදුණා. ඔබ වහන්සේ කිව්වා භාවනා කරනවා ඔන්න භාවනා කරා. භාවනාවේදී මම මැල්ලද මෙන්න මල හත්තිලාවේ දිවි ලෝකේ ගිහිල්ලා දැන් මේ පිසාච ප්‍රේතයෝ වගේ මට පේන්නේ මේ අප්සරාව. අච්චරාගණ සංගුට්ටං පිසාචකන සේවිතං අනන්ත මොහනන්නම් මේ නන්දන වනේ මට පේන්නේ මෝහණීයයි. ඉතින් තවද මම විනාසයි දැන්. දැන් මම ගිහිලා තියෙන අමාරු තැනකට කියලා සුබුද්‍රංශ සඳහන් කළා සඳහන් කළා කියනවා. ඊ අච්චරා සූත්‍රයේ උඹ ඉදින්නේ බොහොම ආරක්ෂා තැනක ඔය මැරෙණිදී උඹ දිවි ලෝකේ ගියත් සත්‍ය ආරක්ෂාව උඹට තියෙනවා. උඹට නැවත සත්‍ය පිටව ගන්න සතුප්පාද කරපන්. එතකොට ඔක මොකුත් නැහැ කියලා බණ අහද්දිම එතන සෝවරහත් වෙනවා. ඒ නිසා ඒ භාවනා කරන කෙනා ඔය කියන ඔය නිතරම ඔය හිස්තැනට විවේකතැනට යන කෙනා එයාට මේ මරණය කියන එක මේක රිහර්සල් කරනකොට කරනකොට ඒක පිළිබඳ එච්චර බයක් හෝ ඔය කියන විදිහ කතාවක් එන්නේ මරණය කියන්නේ විශාල ගැලවීමක් කියලා පෙයි. දැන් අපිට උදේ උදේ කලාව පේන්නේ මේ පාළු ගතියක් විදිහටනේ. උදිකලා වෙනකොට අනේ මං රහෙන් අයින් වුණා මං කාගේවත් අවධානයක් නැහැ මං කොටු වුණා මං තනි වුණායි කියලානේ. දැන් උදිකලා පැත්තෙන් බලනකොට පේනවනේ යකෝ මේක මේ බ්ලෙසිං එකක් කියලා වගේ මරණය විශාල ගැලවුමක් කියලා බුදුජානනාංශ පෙන්නලා තියෙනවා. නමුත් අපිට මේ මරණ බයක් ඇති කරලා අපායක් පෙන්නලා මහ විශාල වැඩ කටයුතු වගේක් තියෙනවා. ඒක මේ සාසනය නැති එකක් නෙවෙයි. මේක පුඹල පෙන්නන්නේ මිනිස්සු බය කරලා තියා හින්දුවොත් පිම්පෙට්ටියට ගාන හම්බෙනින්දා. වෙන මොකක්වත් නැහැ. ඒක පොඩි තීරියකයි උතන් තියෙන්නේ. සුනාමි ආවට පස්සේ නිස්සරණවනේ හවුස්ෆුල්. පීරිමි එන්න පටන් ගත්ත භාවනා කරන්ද බේරන්න බෑ. එදා ඉඳලා අද වෙනකන් හවුස්ෆුල්. අනේ මට තව සුනාමියක් ගෙන්න ගන්න තියෙනවා නම් මේ අපාය බයිබලයේ අනිවාර්ය අංගයක්. කුරානයේ අනිවාර්ය අංගයක්. බුදුන්සෙත් කියලා තියෙනවා. ඒකට තැනක් තිබුණාට මේ තරම් පුඹල පෙන්නලා නැහැ. පුඹල පෙන්නන්නේ මොකද? මේ කවුද ඒක පෙන්නලා බය කරන්න හදනවා. මේ භාවනා නොකරපු එක්කනා විශේෂයෙන්ම ඔය අරමුණක් නැතුව ජීවත් වෙන්න පුරුදු නැති වෙච්ච එක්කනලෝ හැම බයිලාවක්ම කනවා. පුළුවන් තරම් භාවනා කරන්න මේ ජීවිතේ ඉඳද්දිම මැරෙනවා වගේ නැත්නම් අනින්දිය ප්‍රතිබද්ධව ඒ ඉඳ පුරුදු කරනකොට ඔය කියන කතාවල් Tamanට මේ කියන්න කෙතේ කියවත් අහන්න සීබුද්ධියෙන් අහනවා නම් ඕච්චර කන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම බුද්ධ ඥානසේ කියලා කියනවා අකුසල් වලට එක නමක් තමයි බය. සියලු අකුසල් වලට දෙන පොදු නම තමයි බය. කවුරු හරි නිසා බයට කතා කරනවා නම් ඒ මනුස්සයාගේ අසුරු කර නැතුන හිටියොත් හොඳයි. මොකද මේ මනුස්සයා සර්පේ. බයට මොන කරේ විශ්වාස නැහැ. ඊට මෙදී හොඳ විශ්වාස තියෙන මනුස්සෙක් එක්ක තම්බි කෙනෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න නෑ උට විශ්වාසයක් තියෙනවා. එහෙමනම් ඇසුරු කෙරුවට කමක් නෑ. ඒ නිසා ඔය අපාය ගැන කතා කරන මිනිස්සු හුඟක් වෙලාවට ඒකේ මොකද්දෝ දේශපාලන වාසියක් ලබනවා. ඒක හොඳට පේනවා අනිකු සුද්ධ ලියවිල්ල අරගෙන බලන්න ඒකේ පර්ගටරි ගැන එහෙම නැත්නම් සදාකාලික අපාය ගැන ලියලා තියෙනවා චිත්‍ර බලන්න ඉතිහාසගත චිත්‍ර පුදුම බයක් ඇති කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මරණය පිළිබඳ වයක් එනවනම් සාධාරණයි. එයාගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන පටලවා ගන්නවා. ඒ නයි ඉතින් කරන්නේ. ඒකට ඉතින් වෙන කාට අපායට කරන්න දෙයක් නැහැ. තමන් පරිස්සම් වෙනවනම් හරි. ඒකේ දෙවෙනි කොටස මොකද්ද? ඒ තව කෙනෙක් ඉන්නවනම් මොකද කරන්න ඕනේ කියලා. ඉතින් තව කෙනෙක් හිටියර මොනවක්වත් කරන්න බෑ. මොනවත්ම කරන්න බෑ. දෙවෙනි කොටස සාධනේ තවද කිට්ටුවන්තෙක් ළඟ ඉන්නවනම් මැරෙනකොට මොකද නැහැමෙලි කෙනෙක් තමයි කරන්න පුළුවන්. හුස්ම ටික යන්නේ නැති වෙන්නේ. කරන්න දෙයක් නැහැ. මේ මෙච්චර මුළු ජීවිතේම පිස්සු කෙරලා අර මොහොතේ ගිහිල්ලා මොනව කරන්නේ? ඉන්නකම් පිස්සු කෙරලා පෙන් කියලා කියලා ඉඳලා අන්තිම වෙලාවේ අල්ලා ස්වාමි දරුවනේ කියන මොනව කරන්නේ? කාටවත් කරන්න නිසා වැඩේ තියෙන්නේ මේ ජීවත් වෙන ටිකේදී. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මරණය නිතර සිහිපත් කරන එක නා කවදාකවත් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ නැහැ. ලස්සන ජීවත් වෙන. ලස්සන ජීවත් වෙන එකනගේ මරණය ලස්සනයි. මරණය අමතක කළා මේ කාමයට වැටෙන මිනිස්සයා <coughs> ජීවිතේ පුරාවට කරන්නේ තණ්හා ක්‍රෝධ මාන. ඒකේ මරණය කැතයි. බුදුජානනාංශය කියනවා මහණේ අමෘතයට මෘතේ තරම් මරණානුස්සය තරම් කිට්ටු මූල ධර්මයක් මම දැකලා නැහැ කියලා. අමතෝ ගදං අමත පරියෝසානං යදිදම් මරණානුස්සති. නිතර මරණානුස්සති කරන කෙනාට අමෘතේ ළඟ කියලා. අමෘතයට යන්න පාර වැටලා තියෙන්නේ මූර්තය හරහා. ඒ මූර්තයේ පෙරමගල ලකුණ තමයි මේ අරමුණු මුකුත් නැතුව තියේදී ඒකට සාදර වෙන්නේ. නැත්නම් ඒකට ලැස්තිලා යන්නේ. ලැස්තිලා ගියාට පස්සේ පේනවා ඉතින් දැන් තණ්හාමාන දිට්ඨිල සම්පූර්ණ ගෙවින් යන ගිය වෙලාවට මමයා නැත්නම් සක්කාය දිට්ඨිය නැතුව මේ ලෝකේ පවතින බව තේරෙනවානේ. අත්දකින්න පුළුවන් නිසා ඒක තමයි අනුන් ගැන බලන එක තියා මේ ජීවත් වෙන එකන ඇත්තටම ජීවත් වෙන එකන තව කෙනෙක්ගේ මරණදී සැලෙනවා නම් මේ ජීවත් වෙන එකනගේ දෝෂය තියෙනවා. මේ මැරෙන එක බය වෙන දෙයක් නැහැ. මැරෙන්නේ නැතකෝ මේක කොහොමඩක්වත් මේ සිස්ටම් එක අලුත් වෙන්නේ නැහැ නේ. මැරි මැරි කිය නැත්තම්. කිරිදත් හැලුන් නැත්තම් දත් වෙන්නේ නැහැ නේ. කිරිදත් හැලුනොත් තමයි දත් වෙන්නේ. නැත්තම් කිරිදත්ම තියාගෙන ඉඳ උත්සාහ කළොත් එහේ මොකද වෙන්නේ? ඉතින් නැහැ. ඒ නිසා මරණයෙන් අලුත් වීමක් වෙනවා. ඒ අලුත් වීමට ලෑස්ති වෙන කැමැති නම් හිතවිලි දෙකක් මැද අසතිය දකින විට මට මතක නෑ ඉතුරු කෑල්ල මොකද්ද කියලා. ඈ? ඒ පොඩි එකා කියනවා ඉතුරු ද අසතිය දකින්නට ඒකට පෙළඹිලා ඉන්න වෙලා වාසය කරන්න ඔන්න සතිය ඔන්න නිමනේ ලස්සනය. නිවනම නෙවෙයි ඒ නමුත් ඒ නිවනට පෙරහුරුවක් ඒක පුරුදු කරන්න එතකොට ළඟ ඉන්න මනුස්සයත් මැරෙන එකක් නෑ මං හිතන්නේ. ඊළඟ ප්‍රශ්නට යනවාදන්නේ? ඒ එහෙනම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙක තුලදී ඇති වූ භාවනා අත්දැකීම් විස්තර කිරීමටත් ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමටත් අවසර පතමි. පරියංකේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දින 3කට කලින් ලද ප්‍රස්වාසයේ ගෙවී යාමේ අත්දැකීමෙන් පසු නැවතත් පරියංක කීපයකදී ප්‍රස්වාසයේ හීන වී ගෙවී යාම නිරීක්ෂණය කළෙමි. මීට පෙර අවස්ථාවලදී ආශ්වාසයේ හට ගැනීම අත්දැක තිබුණේ ප්‍රශ්වාසයේ හීනවීම මත අතිපිහිත වීමක් ලෙසය අති අතිපිහිත වීමක් ලෙසය එහෙමයි ලියලා තියෙන්නේ හැමදේම හීනවීම මත අතිපිහි පිහිත වීමක් ලෙසය අද දිනේදී එලෙසම ප්‍රස්වාස ප්‍රස්වාස ගෙවී යාම නිරීක්ෂණය කරනවා සමගම ආශ්වාසය දැනීමට පෙර සුළු වේලාවක කිසිත් නොමැති හිස් ඉඩක් අත්විඳෙමි. මේ අවස්ථාවේදී උරස් කුහරයේ තුලද කිසිදු චලනයක් දැනුනේ නැත. සුළු මොහොතකට පසු නැවතත් ආශ්වාසය ප්‍රස්වාසය ස්වභාවික අයුරින් නිරීක්ෂණය වුණි. ইহත අධ්‍යක්ීම් ලද සුළු මොහොත හැලහැප්පීම් වලින් තොර ඊතා විවේක කාලයක් බව පසුව හැඟුනි. මාගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් මැනව ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. ඒකේදී අර අපි එදා මතයුසක් කරා වගේ Tamange මතයුසුමක් කරන්න ඒ මොනවත් නැති தත්ත්වේ වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස මෑත දිනකදී ඉදිරිපත් කළ ඉදිරිපත් කළ වාර්තාවකට පිළිතුරු වශයෙන් කරන ලද අනුශාසනාව අනුව පරයන්කේදී මම බලන්නේ චලනයයි වරහන් ඇතුලේ අරූප එකලස්ව ඉඳගත් පසු පෙනෙන චලනයේ දෙස බැලූ විට එය විශාල ප්‍රදේශයක පැතිරෙන්න පටන් ගනී. පේන තෙක් මානයක ඇත්තේ චලනයයි. චලනයේ ඉස්සර දැනුණු ජවය දැන් අඩු වී ඇතිසේ හැඟී යයි. පරයන්කෙන් පරයන්කේට ජවය අඩුව යන බවක් මට හැඟී යන්නේ. චලනයට අමතරව ඇත්තේ ඇති වී නැති වී යන සිතවිලිය. සිතවිලි නැති වී යන විට චලනයට දිය වී යන බව, චලනයට දිය වී යන බව යන්තමට තේරේ. සිතවිලි ඇතිවන තැන දැක ගන්න තාමත් අසමර්ථය. බොහෝ වේලාවට පසු චලනයේ විවේකයක් සඳහා නවතී. චලනයේ අවසානයේ හුස්ම රැල්ල බවට පත්වන ආකාරය ඉතා හොඳින් දැකගත හැකි වුණි. විවේකයේදී ඉඳහිට චලන එකක් දෙකක් දැනේ. විවේකය සහනදායකයි. පෙනෙන හුස්ම දුර්වලයි. දිග ගැප් එකක් සහිතයි. වේදනා තිබෙනවද නැද්දයි නොදැනී. පිටතින් නොඑක් ශබ්ද ඇසේ. දැනෙන විවේකී ගතිය අවස්සා දැමීමට ඒවා කිසිවකටත් බැරිය. බොහෝ වේලා පවතින විවේකය අවසාන වන විට චලනයේ නැවත පටන් ගනී. සැපදායක తත්වයේ විනුවට චලනයේ එයි. තව බොහෝ කලකට වැඩමුළුවක් සංවිධානයේ නොවන නිසා අනුශාසනා බලාපොරොත්තුෙන් මෙසේ ලියමි. අනුශාසන අනුශාසනා කරනසේක්වා තෙරුවන් සරණ වේවා. ඒකදී ඔය පෙන්නන හිතවිලි නැත්තම් ඔය මේ චලන එහෙම නැත්නම් ආනපන ඔක්කොම එකම දෙයක විවිධ කම්පන අවස්ථාව. ඒ වේගයෙන් කම්පණය වෙනකොට තරංගාකාරයට කම්පණය වෙනකොට අපි අරමුණු කියලා කියනවා ආනාපාන ආදී දේවල්. නමුත් ඒ ඔක්කොම එන්නේ ওই තියෙන ভাইබ්‍රේෂන් එක නැත්තම් චලන වල තමයි. ඒකම තමයි ওই සවුන්ඩ් ඔෆ් සයිලන්ස් වෙන්නේ. ඒකම තමයි හිතවිලි බාටපත් වෙන්නේ. ඒක තමයි පැහැල්ලුව බාටපත් වෙන්නේ. ඒක තමයි ආලෝක බාටපත් වෙන්නේ. එකක් බාටපත් වුණොත් අනිතව නැති වෙනවා. Taman අර මැටි ටිකෙන් කලයක් කලයක් හදනවද ගුරුලෙත්වක් හදනවද කියන එක තමයි. හැබැයි මේ විවේක තන නැත්නම් අපි කම්පන චංචල තන ඉඳලා ආය ආහනපානෙ මතුවෙන එක මම කරන එකක් නෙවෙයි. ඒ දෙක මේ අරමුණු වර එක මතුවෙනවා. ඊට පස්සේ අරමුණු නැති මූල ශක්තිය බාටපත් වෙනවා. හැබැයි මේ මූල ශක්තිය අරූපය කියලා ලියලා තියෙන රචනෙ මුලදී ඒක එච්චරම් පිළිගන්න බෑ. මේ මූල ශක්තිය දිහා බලාන හිටියොත් ආනපානෙ නැවත මේකපත් වෙනවා. නැත්නම් මේක ආනපානෙ බාටපත් වෙනවා. බලාන ඉඳලා මේකේ තම්පත් වීමක් වෙනවා. ඒ ඒ කම්පන වේගය සාදර වෙච්ච තරම් බහුලීගත කරපු තරමට භාවනා කරපු තරමට ඒක දුරස්ත වෙන ගතියක් තැම්පත් වෙන ගතියක් එහෙම නැත්නම් ඒකේ Tamanට තියෙන ඉම්පැක්ට් එක එහෙම නැත්නම් නපුර එහෙම නැත්නම් බලපෑම අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරය එතන කාලයමයි වටින්නේ ඒකට පුළුවන් තරම් වශී කරගන්න ඕනේ. පුළුවන් තරම් සිද්ධි වෙන්න ඕනේ. එතකොට ඒ කම්පැනි මගෙන් කිසිම අපේක්ෂාවක් කරන්නේ නැහැ. මම යකින් ඒකට කිසිම බලපෑමක් නැහැ. එන්නේ එන්නේ මේ දෙක අතර ලොකු දුරස් වීමක් කියනවා. දුරස් වැඩි වෙන්න වැඩි වෙන්න උදේකලා වැඩි. දුරස් වෙන්න වෙන්න වෙන්න විවේක වෙනවා. දුරස් වෙන්න වෙන්න විස්්‍රාම වෙනවා. දුරස් වෙන්න වෙන්න සප්ප මේ සාසන සම්පත්තියක් පාටපත් වෙනවා. ඉතින් ඒකට එහෙම තියෙnderලා තමන්ට ඇතිවෙච්ච විවේකේ උදේකලාවේ සානස සම්පත්තිය පුරුදු කරන්න නම් මේ ඔය කියන කම්පන චංචලයට සාපේක්ෂව තමයි කරන්නේ. ඒ සඳහා කල යුත්තේ නමක් නොකර සිටීමයි. ඒ සඳහා වැඩි යුත්තේ මේකට හේමම මේකට සාදර වෙලා. ඒකට නිසිනින්ද යන්න දෙන එක. It's a matter of time. හරිම හිමීට සිද්ධ වෙන්නේ. ඒ මොකද අපිට නිකන් ඉන්න බැරි නිසා අපි මේක අවශ්‍යනවා. හැබැයි අපි අවිශ්වත් නැතත් ඒක වරින් වර විශ්ලා ආයතම්පත් වෙනවා. ආය විශ්ිනවා ආයතම්පත් වෙනවා. එතකොට ඒකේ ලයක් තියෙනවා. එන්න එන්න එන්න තැම්පත් වෙන වැඩ පිළිවෙලකට යනවා. හැබැයි මේ නිවන නෙවෙයි. මෙතෙන්දී ආනන්ද හැමතුරෝ ආහනවා සර්වජන් වහන්සේගේ මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී ස්වාංශ මේ මට්ටමේදී කෙනෙක් නිවන් දකින්නවාද කියලා. උන්වහන්සේ කියන සමහරක් මේ මට්ටමේදීවත් නිවන් දකිනවා. සමහරු දකින්නේ නැහැ. ඒකට අහනවා ඇයි එහෙම කියලා. ඒ මොකද Tamanට තේරෙනවා නම් මේ පේ තීන හරියක් තියෙන මනෝපොබ්බංගම දේවල් තීන හරියක් තියෙන මනෝසෙට්ටයි තීන හරියක් මනෝමයි කියලා පිළිගන්න කැමති කෙනා නිවන් දකින්නවා නමුත් මේ තියෙන එක ඇයි? මොකද කොහොමද? ආදි වශයෙන් ඒකට මනාපයක් හෝ අමනාපයක් තියෙන එක තව ගමන ගන්න තියෙනවා. එයා මේ කියන එකත් එක්ක ගැටුම නතර කරන තාක්කල්, ඇසියුම් කරන එක නතර කරන තාක්කල්, මේකත් එක්ක කතන්දර ගොතන තාක්ක නතර කරන තාක්කල්, මේකත් එක්ක වාග් බහුල්‍යයකට නතර කරන තාක්කල් තාම නිවන් දකින්නේ නැහැ. එනිසා මේකට බුදියාගෙන ඉන්න බුදියාට කොටියට බුදියන් දැරලා විවේක වෙච්ච තරමට නිවනට නෑකම් කියනවා. නමුත් මේ මේ தત્ත්වය නිවන නොවුනට උඟාවක් වටිනවා. එනිසා ඒකට පුළුවන් තරම් සිද්ධි වෙන්න දෙන්න වශී භාවයටපත් කරන්න සීසන් කරන්න ඒ සඳහා අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර හිටියත් රිට්‍රීට් එකේ හිටියත් කොහේ හිටියත් එච්චරයි කරන්න තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මාගේ පරයන්ක භාවනාවත් සක්මන් සක්මනත් එදිනෙදා ජීවිතයේ සතිය පැවැත්වෙන ආකාරයත් ඔබ වහන්සේට ඉදිරිපත් කර ගුණදොස් දැන ගැනීමට අදහස් කරමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි වසරක පමණ කාලයක සිට මෙම ශික්ෂාව පුරුදු කරන අතර මෙය මා සහභාගී වන දෙවන නිවාසික වැඩසටහනයි. එදිනෙදා ජීවිතයේදී කරන වැඩ අතර ආයාසයෙන් තොරව සතිය පැවැත්විය හැකිය. එදිනදා ජීවිතයේද යම් ආකාරයක පරයන්ක භාවනාවේ කොටසක් ලෙසින්ද ලෙසින් අත්දකිමි. සාමාන්‍ය ඇවිදීමේදීද සක්මනේ මෙන්ම සතිය පැවැත්විය හැකිය. ගෙදරදී ඇතම් දිනවල පරයන්ක භාවනාවට හෝ සක්මනට යෙදීමට වේලාවක් නැති වුවද ඒ ගැන කම්පාවක් නැත. භාවනාවේ ලැබෙන විරාමයේ එදිනෙදා වැඩ අනතුරු දීම භාවනාවේ ලැබෙන විරාමයේ එදිනෙදා වැඩ අතරතුරු දීම අත්දකිමි. මෙම මෙම භාවනා ක්‍රමය ගැන හෝ මගේ භාවනාව සිදුවන අයුරු පිළිබඳ සැකයක් නැත සතිය වැඩෙන බව හැඟේ. මීට දින 4කට පෙර සිට පරියංක භාවනාවේදී අධික බලයක් යොදා මාගේ ශරීරයේ ඉහළට අදින බවක්ද හිස ඇතුලින් තදින් තලන පෙළෙන බවක් සහ හිස් කබල මුදුනේ රත් වීමක් සහ හදවත ගැසෙන රිද්මේ විටින් විට අරමුණු විය. ඉඳගෙන හිටි ස්ථානයේ හා ස්පර්ශ වූ පසුපස ප්‍රදේශයේ ඇති වූ අධික වේදනාවක් හා රත් වීමක්ද මුළු ඇඟම දවන තවන ස්වභාවයක් අත්විඳෙමි. එදින සිදු කළ සෑම පර්යංකම වාගේ පර්යංකයකම වාගේ පෑ දෙකකට ආසන්න කාලයක් යනතුරු නැගිටීමට අපහසුව මේ දෙස සතිමත්ව බලා සිටීමි. පසුදින ඇඟට යම් වෙහෙසකර බවක් හා පරියන්කේ යෙදීමට අකමැති ස්වභාවයක් දිහා සතියෙන් බලා සිටිමි. ඊයේ සිට භාවනාව මදක් වෙනස් වූ අයුරකි. භාවනාවට හිඳගත් සැනින් සිත ශූන්‍යතාවයට පත් වී ඊතා සිහින් බලයක් විසින් ඉහළට ඇදී යාමක් වැනි දෙයක් අරමුණු වෙයි. ඉන්පසු හිස පුළුන් තොටිල්ලක තියා ඊතා සිමින් සහ සැහැල්වෙන් වක්‍රාකාරව භ්‍රමණය වන බව දැනේ. මෙය නොඑක් දිශාවලට මේ අයුරින් මුළු පර්යංකය පුරාම දිගින් දිගටම ඒකාකාරී වේගයකින් පාලනයකින් තොරව සිදුවේ. ඒ අවස්ථාවේදී සතිය හොඳින් පවතින බව දනිමි. භාවනාවේ ඉදිරිය සඳහා වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. මාගේ ජීවිතයට අප්‍රමාණ සැහැල්ලුවක් නිදහසක් ලං කර ගැනීමට මඟ පෙන්වූත් ඒ සුන්දර නිවන් මාර්ගයේ විවෘත කර පෙන්වූත් ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. මේ කියන්නේ මුල් කොටසේ අහගෙන ඉන්නකොට තේරෙනවා. නමුත් ඒක පස්සේ කොටස අහනකොට නම් එච්චරම අනුතුරු අඟවන්න දෙයක් නැහැ. අපි කියනවා තමයි ඇත්තටම භාවනා කරන යනකොට පරියන්කේටම කෑදර වෙන්න එපා, ධක්මන්ට කෑදර වෙන්න එපා, ජීවිත වැඩකටත් බලන්න කියලා. යම් දවසක මේ කොයි ඉරියව්වෙත් වගේ සතිය පවත්වන්න පුළුවන් නැත්නම් පවතින සතිය දියුණු වෙනවා කියලා දැනුණට පස්සේ වංචනික ධර්මයක් වැඩ කරන්න ඉඩ තියෙනවා. ෂට ධර්මයක්, මායාවී ධර්මයක් පරියන්ක අවශ්‍ය නැහැ කියලා. ඒ දිනදා වැඩවලම කරගෙන යන්න පුළුවන් කියලා. අනේකේ පරිස්සම් වෙන්න කියනවා. එහෙම වුණත් හදිසියකට අපි කාලතරණ කැඩුවත් නැවත හැකි ඉක්මනට කාලසටහන පිටණ්ඩේ කියලා කියනවා. සතත අභ්‍යාසයෙන්. ඒ මොකද මේ මම ලොකු සාංශකින් ඇහුවට පස්සේ ලොකු සාංශ කිව්වේ අපි ලෝකෙට ආදර්ශයක් ඉතුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බුදුනාට පස්සෙත් භාවනා කරා. බුදුන්සේ බුදුන් වහන්සේ පස්සේ භාවනා කරන්න මොනවක් කරලා බලන්න නෙවෙයිනේ. නමුත් ඒ පෙන්නඳ අපිට මේ උදව් කරපු භාවනාට කරන එක අනුග්‍රහයක් නැත්නම් මේ කයට විවේකයේ දීමක් වශයෙන් මේ විවේ මේ පරියන්කයක ඉඳලා ඒ ටික දෙන්න දෙන්න. අපිට බරපතල වැඩක් තියෙනවා කරාරිනේ මේ නොකර ඉන්න වෙනවනම් ඒක කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔත ඉඩ ලැබිච්ච වහාම නැවත කාලතරණ්ඩ යන්න. ආන්නේ ඒ ගතිය self discipline එකක් වෙන්න මේ කාටව රවට්ටන්න කරන දෙයක්වත් එහෙම තමයි වැඩ තියනවා කියලා පරියන්ක නැතර කිරීමක්වත් නෙමෙයි තමයි යම් අදිෂ්ඨාන යම් කාර්යතරණක් අදිෂ්ඨාන කරා නම් ලද හැම වෙලාවෙම කියන්නේ නින්දට වෙන්න මේ ගමනක් යන්න ඉස්සරලා කියලා කම්මැලි වෙලා ඒක නොකර ඉන්න එපා ගමන ගිහලා ආවයි කියලා නොකර ඉන්න එපා බඩගිනි උණයි කියලා බඩ නොකර ඉන්නවා. බඩ පිළ වැඩි කියලා නොකර ඉන්න එපා. සීතල උණයි කියලා නොකර ඉන්න එපා. සීතල අඩු උණා කියලා නොකර ඉන්න එපා. ලෙඩ වෙන්න ඉස්සලා කියලා මේ ලලිතන ඕන වගේ නොකර ඉන්න එපා. ලෙඩ උනාට පස්සේ කියලා නොකර ඉන්නත් එපා. මෙතේ ඒ ටික තියෙනවා නම් මාරයත් බයයි. අපි එහෙම නෙවෙයිනේ. මේ ලෙඩක් ඈත එන්න තියෙද්දි ඒ පුරාණ පුදිය ගන්නවා විදහාට. ගමනක් යන්න තියනවා කියලා ප්‍රේම් දැන් ඉඳලා සැලසුම් කරනවා අද හතරේ ඉඳලා බුදිනවා කියලා. මේ හෙට ගමනක් තියනවා කියලා. ඊටසේ ගමන ගිහිල්ලා ආවට පස්සේ ඔව් මේ මෙව්ව තමයි මේවා කුසීත වස්තු කියන මේවට. බුදුජානකේ එව්වට අනිත් පැත්තට කියනවා විරිය ආරම්භ වස්තු. විරිය ආරම්භ වස්තු කියලා කියන්නේ මේක දැනගෙන ඔය ගමන ගියොත් උඹට ඕටිපත් කරන්න වෙනවා ගමනට ඉසල පුළුවන් තරම් භවනා කරපන්. ගමන ගිහිල්ලා ආවට පස්සේ ඒකේ අල්ලන්නත් එක භාවනා කරපන් කියලා කෙරුවොත් මායයටවත් අපිට කොක්ක ගහන්න බෑ. මට කියත හැකි එහෙම නොකරනවා නම් ගහන කොක්කට තමයි අපි ඔය කියන්නේ බෝන් අගේන් කැතලික් කියලා කියන්නේ. වෙන ආගම් වලට බඳව ගන්න ඔක්කොම අහුවෙන්නේ ඔන්න ඔය කුසීත වස්තු ඉන්න අයට තමයි. විරියාරබ වස්තු ඉන්න කෙනා ළඟට මැස්සෙක් ඉන්නේ මාරයා තියා මුකෙක්වත් ඉන්නේ මොකද මේ මනුස්සයා ඉන්නේ අර වංචනික ධර්මයට අහු වෙලා නැහැ. කරන්න ඕනේ නම් අපි කාලසටහන වෙනස් කරලා හරි කරනවා. හැබැයි ඊට ලැබිච්ච ගමන් ආයෙ කාටට යන්න බැරි නම් අපි හිතන්න අපිට යන්න ඕනේ යන්න බැරි නම් ඒ තමයි පෙර පිං කරලා නැතිකම. යන්න ඕනේ යන්න බැරි නම් ඒක තමයි කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඉස්සරහට හරි වෙන්න අපි යම් ආදර්ශයක් ඒක මේ වාල්කමක්වත් දැනගෙන හිර කඳුර වැටීමක්වත් නෙමෙයි අපිට මෙතෙන් දෙන්න උදව් කරපු ඒ කාලසටහනට ගරු කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මානව ඉතිහාසයේ පළවෙනිම මිනිහනේ පළවෙනිම මිනිස්යානේ දිනචරියාවක් හදපු ওই මොනම දාර්ශනිකයෙක්වත් අහන්න බෑන දිනචරියාවක් තිබිලා තියෙනවා කියලා බුදුන්සේ රාත්‍රී කාල තුනකට කැඩුවා, දවල් කාල දෙකකට කැඩුවා, පහකට කඩලා ඒ අනුව තමයි දිනචරියාවට කටයුතු කරේ. ඒ නිසන් වලට ආපු ඒ ප්‍රොෆෙසර් කෙනෙක්, ලේඩි කෙනෙක් එයා කියනවා අනේ සෝංශ මේ නිස්තරණ වණේට ආවට පසුළු ඉස්කෝලේ ගියාට පස්සේ කාලසටහනකට වැඩ කරේ. කවදාවත් නැතුළු ජීවිතේ අපිට කාලසටහන. කවුරු හරි ඇවිල්ලා ඒකට ඇඟිල්ල ගහනවා. කාලසටහන තියෙන කෙනෙක් කරන දෙයක් නැහැ. මම යොදාගත්ත වැඩක් තියෙනවා. ඉතින් ආයේ උපකල වෙන්නු ඊට වැඩි වැඩගත් වැඩක් තියෙන කියා. ඒතර කියන්න තියෙන්නේ මොකද මේ කාලසටහන රකින්නක මගේ යුතුයකම. ඔයාට ඕන තරම් ඉඳ තියෙනවා ඊළ කොක්ක ගන්න. නමුත් කර්මලා කරන්න මට තියෙන ඕන කන්සිස්ටන්සි එක. එතකොට අපි ළඟ තියෙනවා මාරේ ආවත් හෙට්ටු කරන්න දෙයක්. ඒ නිසා කාලසටහන කියලා කියන්නේ වාල් වෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් Tamange හුදකලාව තියාගන්න Tamange විවේකේ තියාගන්න හොඳ ආයුධයක් බුදුහාමර අපිට දීපු ආදර්ශයක් පෞරුෂත්වයේ හොඳම ලක්ෂණයක්. ඒ නිසා කාලසටහන කැඩුවට කමක් නැහැ. නැත්නම් කාලසටහන වහල් වෙන්න එපා. හැබැයි ලද හැම වෙලාවෙදීම ආයෙත් ඇවිල්ලා කාලසටහනට වැඩ කිරීමේ තමන්න තේරෙනවා මේ බුදුහාමරෝ ධර්මයේ Tamange ගුරුනාශි කරගත්තනේ. ආන්නේ වගේ කාලසටහනට වැඩ කරන්න. එතකොට පුදුම විදිහට ඒකෙන් අපිට ආත්ම විශ්වාසය ඇති කරගන්නවා. මිල් මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඇසු ප්‍රශ්නයකට අදාළවයි ස්වාමින් වහන්සේ සිතවිල්ලක් ආවිත එහි නැතිවීම බලා සිටින විට එය නැතිව යන අන්දම පෙනේ එවිට මා නැවත නාසිකාග්‍රය දෙස බලමි මම මේ ඊයේ කීප විටක් අත්හදා බැලුවෙමි එවිට මට හුස්ම රැල්ල නොදැනි නොදැනි පෙරමෙන්ම සිතුවිල්ල අතර අවකාශය මට නොඇතෙහි. එයට හේතුව එය එය නැතිවන විට එය නැතිවන විටම නාසිකාග්‍රය වෙතට හිත යොමු කිරීමයි මට සිතේ. සිතුවිල්ල අවසන් වූ විට නාසිකාග්‍රය වෙත හිත යොමු කරන අතර අතර ඇති ඉතා කුඩා අවකාශය දැයි වරහන් ඇතුලේ හිස් බව. ආය වරහණක් ඇතුලේ ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර මෙන් මට දැනගනු කැමැත්තෙමි ඒ හිස් බව. ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා. විචාපී අතර මේක පිළිබඳව මත විමසීමක් සහිතව තැහෙන සභාවේ සම්බන්ධ කරගත්තා. ඒ කටයුතු කරනකොට ඒ හිස් බව පේන්නේ ඉස්සලා හිස් බව බලන්න යනවයි කියලා කියන්නේ මහ විශාල විකාරයක්. හිස් බල පේන්න පටන් ගත්තට පස්සේ ඒක නොබල ඉන්නවා කියලා ඒහා සමාන විකාරයක්. ඒ නිසා ඒ gediye ඉදුණට පස්සේ නම් ගහෙන් වැටේ. එතකොට නම් අඹ රසයි. gediye ලස්සන තිබුණට කඩලා දුම් ගහලා ගත්තොත් රස නැහැ. ඒකට අපි කියනවා අමු අඹ කනවයි කියලා. ඒ නිසා විවේකයේ Taman තවට පේනවනේ. දැන් මම බලන්නේ හුස්ම මේ හිතවිල්ල ගෙවෙනවා. එතකොට මගේ හිත ආනාපානට යනවා. එතකොට අපි ආනාපාන තියෙන තාම වැඩනේ. අරමුණේ තියෙනව නැත්තම් තාම රූප කර්මස්ථානේ හිත යෙදිලා තියෙන. කරගෙන යන්න. උන් කරගෙන කරන යනකොට ඒ අතර තියෙන විඩව් ගතිය ඉදස් ගතිය, ඇහිදල් ගතිය පේන වෙලාවට තමයි අපි එකෙන් වැඩ අරගන්නේ. ඊට එහාට ගිහිල්ලා මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට මේක පිළිබඳව ලෑස්තිලා ගිහිල්ලා හොඳට දැන් පේනවා නම් මේ හැම දෙයක්ම පුට්ටු දේවල් කියලා. මේ පුරුද්දපු දේවල් ඒවා විසිරෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා විසිරුවා බලනවා, විචිත්‍රව බලනවා, පතුරු ගහලා බලනවා කියලා. අන්නේ බලනකොට පේනවා හැම දෙකක් අතරම හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. මතුවෙන හැම දෙයක්ම ගෙවෙනවා. ආන්නේකදී විවේකී දැක්කට පස්සේ හිස්තන දැක්කට පස්සේ මේ හිතවිල්ල ගෙවිලා යන පැත්ත ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස ගෙවිලා යන පැත්ත ඒ හිතේ එනවා වෙලාවක් මම මෙතෙක් කල මේක දැක්කේ නෑනේ මම මේක බලන්න ඕනේ කියලා අන්න ඒකට කියනවා අනිච්චානුපස්සනා භාවනාව කියලා. මේ ගෙවෙන මේ කයානුපස්සනා කියලා ගෙවෙන හැටි බැලීමේ විනෝදාංශය. වයානුපස්සනා වේයෝ වීම, වැය වීම දකින භාවනාව. නිරෝධානුපස්සන, නිරුද්ධ වීම දකින භාවනාව. නැත්නම් පටිනිස්සග්ගාන බහික බොහෝම ගැඹුරු භාවනාව. ඒවා මේ අනාත්ම ලක්ෂණ පිළිබඳ භාවනාව. හැබැයි එකක්වත් කරන්න බෑ භාවනාව උතෙන් යනකම් මෝරණකම්. මේකට පස්සේ ඒක ගැල්වනයිස් කරන්න, ඒක රීන්ෆෝස් කරන්න තමයි ඔය කායानुපස්සන, වායानुපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කරන්නේ. ඉතින් ඒකෙදී ඔය මූල ධර්ම ඉක්මන් වුණොත් පේන්න ඉස්සලා විවිකේ බලන්න හදනවා. විවේකයෙන් ඉස්සලා ශූන්‍යතාවය බලන්න හදනවා. ඒ පේන්නේ ඉස්සලා හුදේකලාව බලන්න. ඉතින් එතකොට ඒ කියන්නේ අමුම කන කතාවක් තියෙනවා. ඉතින් ඒක සාහතික අපරාධයක් නෙවෙයි. මේ ඒත් ප්‍රතිඵල අපේක්ෂාවක්. දැන් බලාපොරොත්තු වෙන ශූන්‍ය තමයි ඒත් ප්‍රතිඵල අපේක්ෂාවක්. ඒ නිසා ඔය අඹේ ඉදෙන්න අරින්න ගහේ ඉදිච්ච අඹ රසයි. ඉතින් ඒ නිසා එතනදී ඒ තියෙන තලතුණා ගතිය කිසිම කෙනෙකුට කවමදාකවත් කාටවත් උදව්වක් කරන්න බැරි තරම්. තමන්ම දැනගන්න ඕනේ. තමන්ම දැනගත්තත් පොට්ට chance ලක්ෂයක් වැරදිලා තමයි දැන් පදම හරි ගියා කියලා තේරෙන්නේ. ඒ නිසා ඒක පදමක් කියලා එකට කියන්නේ. ඒක නිකන් හාමොනි එකක්. ඒක ඒක බ්ලෙසිං. ඒක ඉලෙක්ට්‍රික්. ඒක එන්ඩාවමන්ට් එකක්. ඉතින්වම කරගෙන කරගෙන යන දැන් ආසන්න කරලා තියෙන බව අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි මම අත දැම්මනේ. දාපු ගමන් ගෝරි ගොඩයි. එයා බොහෝම ඉහලින් ඇවිල්ලා ගොඩ පෙරකුතුරුකම් දෙන්න කතා කරනවා. දැන් මේක මේ හිතවිල්ල කෙලවර බලනද ප්‍රසවාස කෙලවර බලනද මේ ඔක්කොම අමුඹ දුම් ගහලා ඉදවන්න හදාන්නේ. හරි කියන්නේ පැත්තකටලා හිටපන්. මේට යන්න ඇරපන්. ඔය ඕක එයි. වෙලාවට එයි. ඉතින් ඒක අර මේරුම තලතුණකම එහෙම නැත්නම් පරිචය කියලා කියනවා. එහෙම නැත්නම් පාටිහාරීය ඥානය කියලා කියනවා. තමන්ගේ දරුවා වුණා දීගතල දෙන්න ඕනේ වෙලාව දෙමාපියන්ට තේරෙන්නේ ඒක දන්න දෙයක් නෙමෙයි ඒකේ වෙලාවට එන දේ. ඊට ඉස්සෙල්ලා මේක තීන්දුව කරන්න ගියොත් මෙතේ ඊට පස්සේ අනවශ්‍ය අර පෞලි දින ඔක්කොම ප්‍රශ්න වලට කර ගන්න ඕනේ. ඒක වෙලාවක් තියෙනවා. අන්න ඒ යෝගේ ඒක බොහෝම අමාරු දෙයක්. මෙතෙන්දී ඒක බලපාන එක කලින් වටන ඇත්තට ඩොක්කක් කරන්න කියලා දෙන්න පුළුවන්. මෙතෙන්දී කියලා දෙන්න බෑ. යා යමෝට්ලා ඉන්නේ ඇත්තට මෙතෙන් යනකොට. විවේකීව යන්න අරින්න පරිශ්‍රණය වෙන්න ඇති. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊයේ රාත්‍රියේදී පර්යංක භාවනාවේදී සිදු සිදුවීමක් ගැන වාර්තා කරමි. මම පර්යංකයට වාඩි වූ පසු වෙනදා ආකාරයට ආශ්වාස සහ ප්‍රශ්වාසය නිරීක්ෂණය කරමින් සිටින විට ඔළුව දෙපෙදෙසින් තියුණු ශබ්දයක් නොකඩවා ඇසෙන්නට විය. මෙම ශබ්දය එනර්ජි පල්ස් එකක් හෝ හයි ෆ්‍රීකවෙන්සි වේව් එකක්සේ විස්තර කළ හැකිය. මෙම ශබ්දයේ එදිනදා ජීවිතයේ හිසේ කැක්කුමක් හෝ විභාග දිනවල ආතතිය නිසා ඇතිවන නමුදු ඉන් මින් පෙර කෙසේවත් භාවනා කිරීමේදී අස අසා නොමැත. ඇසී නොමැත. ඊයේ රාත්‍රියේදී පරයන්කේ සිටියේදී මේ ශබ්දය එක දිගට ඇසී ඔටුන්නක්සේ හිස වටේ කැරකෙන්නට විය. ඔබ වහන්සේ මෙවැනි දේ සිදුවන විට එයට තැති නොගෙන නොගෙන ලෙසත් ආශාවෙන් හෝ තරහවකින් ඒ දෙස නොබලන ලෙසත් අවවාද දී තිබුණද ඒ මොහොතේ පරිණාමය වුණ මිනිසෙකුවත් වඳුරු ගති මතුවී භාවනාව පැත්තකට තබා ඇත්තට මේ හිස වටේ කැරකෙන බව දැන ගැනීමට ඔළුව අතගා කැරකී බැලුවෙමි. එවිට ඒ ශබ්දය නැති වී ගියේ. මේ අන්දේක වුන්නේ නැද්ද දන්නේ නැහැ. <laughs> වඳුරෙක් වඳුරෙක් නොවිය ගොනෙක් කියලා හිටියන අත අත ගන්නට අං ගැටවත් අහු වෙනවා. <laughs> මේ සිදුවේ කුමක්දයි මට අවබෝධයක් නොමැත. ඊයේ ධර්ම සාකච්ඡාවේදී සඳහන් කළ sound of silence යන ෆිනෝමිනායකට සම්බන්ධ බව දැනේ. කරුණාවෙන් මෙසේ සිදුවන විට කල යුත්තේ කුමක්දත් sound of silence යන්න කුමක්දත් තවදුරටත් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නය මේ කරන්නා වූ මහා ධර්ම මෙහෙවරට දොහොත් මුදුන් දී নমස්කාර කරමි. ඔබ වහන්සේට සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ඔය අපි ඊයේ සභාවේ මත යොසීමක් කරා හිතිරි දෙකක් මැද පාළු ගතියක් දැනෙනවා නැත්නම් හිස් තැනක් දැනෙනවා නැත්නම් මේ ශූන්‍යතාවයක් දැනනකොට අපි ක්‍රියා කළ යුතු ආකාරය. ඉතින් ඒකදී ඇත්තටම සජීවී හුඟ දෙනෙක් ආදාර අදහස් ප්‍රකාශ කරා මේ වගේ මේකට අදහස් කරන්න ප්‍රකාශ කරන්න කවුද කැමති මේ වගේ දෙයක් ආපුවාම මම නම් කරන්නේ මෙහෙමයි නැත්තම් මෙහෙමයි මේක කළ යුත්තේ කියලා මේ වෙන කටහඬකින් කවුද කැමති හරි හරි ඈ ඒක කිව්වේ මම මේ ඔබ වහන්සේගේ ප්‍රශ්නේ අපෝ ඒ වගේ දෙයක් වෙච්චාම මොකද්ද කරන්න ඕන කියලා දැන් මම ඔයාගෙන් අහනවා <laughs> මොකුත් හිතන්න නැතුව හාර බලන්න නැතුව ඔළුව අත ගන්න නැතුව ඒක දිහාම බලන්න. <laughs> ඉතින් එන ලිව්වේ මොකටද පිළි ප්‍රශ්න? <laughs> මට මේ මට දැනගන්න ඕනේ මොකද්ද සද්ද කියලා මොකද වෙනදා හරි ඒ ඒක හොයන්න ගියොත් ඒක ඉතින් ඒකට කරන ත්‍රෙට් එකක් ඒක තමයි රියැක්ෂන් කියන්නේ ඒ එන දේ මිරිකලා ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ගියොත් ඒක තමයි ඒක ඒක සාමාන්‍ය හැටි naturally fear එක අපිට තියෙනවා security ප්‍රශ්නේ. එහෙම නැත්නම් selection natural selection කියන එක ඒක instinct එකක්. අන්නේ වෙලාවදී ඒක නොකර ඉඳීම තමයි අපිට මේකත් එක්ක ඇසුරු කරන්න මේක දිගට පවත්වන්න මේක දිගට ප්‍රොමෝට් කරන්න තියෙන එකම ක්‍රමය. ඒක කඩන එක තමයි කරන්නේ මොකද්ද කියලා අහනවා මේක සද්දයක්ද කියලා බලනවා හිතවිල්ලක්ද කියලා බලනවා වේව් ලෙන්ත් එකක් දිගේ මේ ඔක්කොගෙම කරන්න දෙන මේකට ත්‍රෙඩ් කිරිල්ලක් මම කියන්නේ මූණට කියලා ගහිල්ලක් කියලා. මූණට ගහනවා කියන එක දන්නවද? නැත්තම් උණු වතුරක් කරනවා. අපිට හිතෙන්නේ මේක ඉන්ක්වයරිං මයින්ඩ් කියලා. අපිට හිතෙන්නේ මේක මේ මේ ඩිඩක්ටිව් තින්කින් කියලා නෑ. වංචනික ධර්මයක් මේ එන ධර්මයට නිග්‍රහ කරනවා. මේක ධර්මයට රියැක්ට් කරනවා. ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන දේ කියන එක කොච්චර කිව්වත් it's a luck by chance. it's something electric. So one day you will just withdraw and just let it happen. And therefore you have to understand that you have to promote it. You have to facilitate it. Or you have to understand it's a it's an endowment or result of meditation. Don't try to put acid testing. Each and everything is a kind of a කෙනහිල්ලක් කියලා කියන්නේ ඉරිටේෂන් එක. හරි අමාරුයි. It's a good thing. එන්නේ හොඳට මොකද හුඟ දෙනෙක් තමන්ගේ තියෙන රිලා ගති, වඳුරු ගති පේනවා. ඔලියල තියෙන එක ඇත්ත. ඒක තමයි අපි දැනගන්න ඕනේ අපිට යන්න ඕන නම් manussත්වයෙන් ඉක්මනට මේ වගේ දෙයක් වෙනවා මොනවාක්වත් නැති දෙයක් වෙනවා. එහෙම නැත්නම් මේ consistent sound එකක් එනවා. නැත්නම් consistent lightness එකක් එනවා. නැත්නම් consistent light එකක් පේන්න පටන් ගන්නවා. ඒ නැත්නම් පොඩි vibration එකකට මාවට මොනවාක්වත් නොකර ඉන්න පුළුවන්. get a distance from that. that is a kind of a promotion. ඒක සාමාන්‍ය ලෝකේ එහෙම නෙවෙයි හිතන්නේ. ප්‍රොමෝට් වෙන්න නම් ඒකට මොනවද දාන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. Here you do you get the maximum benefit out of doing nothing. So that is the highest of vipassana. Just be. අමාරු. නමුත් අමාරු නැතුවට මේ තන්ට යනවා කියලා කියන්නේ ආසන්නයි. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ප්‍රශ්නේ අහපු කෙනාම බයික් එක ගත් එකටයි මට හිතෙන්නේ මෝඩකම කියලා. ඒ <laughs> වගේ ඉංග්‍රීසි Google search කරලා හදේ sound of sound of silence. නෑ ඒ ළමෙක්ගෙන් ඇවවලු පොඩි ළමෙක්ගෙන් දැන් මේ ළමයා අම්මා කියන දේ අහන්න ඉතල අම්මට කතා කරන්න. ඊට පස්සේ ළමයන් ඇවවලු දැන් ඔයා ඔහොම ගිහිල්ලි වෙරලා දැන් මම නැති දවස මොකද කරන්නේ? මම Google search කරනවා කියලා. simple. නෑ අංගයට තියනවද? නෑ So just like the uh, yesterday question. Okay. මීළඟ අවසාන ප්‍රශ්නය ආවද ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පාද මාරුවෙන් මාරුවට පොළවේ ස්පර්ශන වාරයක් වාරයක් පාසා වම දකුණ ලෙස හඳුනා ගතිමි මේ ටික වේලාවකට පසු පොළවට සපත්තුව හෝ পায় ස්පර්ශවන මොහොතකටත් මොහොතටත් ඒ සමගම ඇතිවන ශබ්දයටත් වරහන් ඇතුලේ චරස් චරස් යොමු වේ පිටත කිසිම ශබ්දයකට සිත නොයයි. ටිකකින් වම දකුණ වශයෙන් ලේබල් කිරීමක් නොමැතුව සිතක් සිතක් ලෙස පාදයේ ස්පර්ශය හඳුනා ගැනීමට සිත පෙළඹේ. ස්වාමින් වහන්සේ මේ ක්‍රමයේ වැරදිද? පර්යංකේ. සක්මණින් පසුව පර්යංකේදී ආශ්වාසයට සහ ප්‍රශ්වාසයට සිත යෙදිය හැක. ඊතා ඉක්මනින් හිත සංසුන් වේ. නාසාග්‍රයේ හුස්ම රැල්ල වදින වදින මොහොත ටිකෙන් ටික නොදැනී ගිය බව වැටහෙන අතර උදරයේ පිම්බීම සහ හැකිලීමද නොදැනී ගිය බව තේරේ. මේ මොහොතේදී ඊතා සෞම්‍ය ආලෝකයක් මට දකින්නට පුළුවන් වුණේ. එම ආලෝකයේ පෙර අත්දැකපු ආලෝකයන්ට වඩා වෙනස්ය. උදාහරණ 1 තිගැස්සී දකින ඊතා ප්‍රභාවත් ආලෝකය. 2 ඈත සිට ළඟට ටික ටික එළබෙන දම්පාට ආලෝකයක්. මේ සංසුන් තත්වයේ සිටින විට එක්වරම කය කිලිපොලා යන සීතලක් ඇඟ පුරාම පැතිරියයි. ඉන්පසුවද නිසංසල බව පෙර පරිදිම පවතී. ශබ්ද ඇසුනද ඒවා විශ්ලේෂණය කිරීමට සිත නැඹුරු නොවේ. හෝඩුවාවක් මෙන් ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ රිද්මේ පවණක් මතකයේ තිබෙන ස්වභාවයක් දකිමි. නමුත් ඒ උදරයෙන් හෝ නාසාග්‍රයෙන් අත්දැකීමට කිසිම කැමැත්තක් නැත. සංසුන් මනස දිගටම පවතී. කිසිම අනුදැනුමක් නැතුව ඊ타මත්ම දිග ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් ඇතිවේ. එය හිල්ලීමකට සමානය. එයත් නැති වී යයි. මේ ස්වභාවයන් ගැන කිසිම බයක් හෝ සැකයක් නැත. ප්‍රයභාගයක් පමණ මේ නිසංසලේ රැඳී සිටීමට හැක. ඉබේටම සාමාන්‍ය හුස්ම රැල්ල වැටේ. මම දැන් කුමක් කළ යුතුද? note අද වැනි අගනා දවසක මේ අත්දැකීම හෙළි නොකර සිටීමෙන් ඔබ වහන්සේගෙන් ලබා ගැනීමට තිබුණු උපදේශයක් මගහැර යාවිද යන කියන සිතවිල්ලක් නිසා මේ වාර්තාව ඉදිරිපත් කළෙමි. කරුණාවෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට සහ අනිකුත් ස්වාමින් වහන්සේලාට දරුවන් සරණයි. මේකේ පරියන්කේ ගැන කියනවා මේක ඕනට වැඩිය මේ මොකක්ද කියන්නේ ඇසියුම් කරන්න යන්න එපා. පස්සනක් ප්‍රීති විස්තර කරනකොට කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති, පරණා ප්‍රීති කුද්ධිකා කනිකා තව මොකක්ද යන්නේ? ඒ පහ තමයි විස්තර කරන්නේ. ඒක පාට නිකන් ඇඟ කිලිපොන්න වගේ පේන. ඊට පස්සේ අතන මෙතන ලයිට් එකක් ඇවිල්ලා නැති වෙනවා පේන. ඊට පස්සේ ලයිට් එකක් මෙහෙම ළඟට එන වගේ පේන. ඊට පස්සේ මුළු ඇඟම මේ මේ වේව්ස් එන්න පටන් ගන්න. ඊට පස්සේ මේ වේව් ඇවිල්ලා කිරි රැල්ලක් උතුරලා යනවා වගේ උතුරලා යන්න පටන් ගන්නවා. ඒ මට මේ පහ මතක් වෙන්නේ. ඒක තමයි පස්සනක් ප්‍රීතිය කියලා අපිට කියන්නේ. කුද්ධිකා පීටි, කනිකා පීටි, ඊට පස්සේ පරණා නෑ උබ්බේකා පීටි පරණා පීටි ඔය මැද එකක් තියෙනවා. ඒ තමයි ඔගේ වාක්‍ය පහක් තියෙනවා. පුළුවන් නම් මේ මේ කියවන එක නා දක්ෂ නම් ඒ වාක්‍ය පහ නැවත කියවන්න. කනික පීටි, කුද්ධික පීටි තායික්මනේ හිත සංසුන්නේ නාසාග්‍රයේ හුස්ම රැල්ල වදින මොහොතේ ටිකෙන් ටික නොදැනී ගියව වැටෙන අතර උදරයේ පිම්බීම සහ හැකිලීමද නොදැනී ගිය බව තේරේ. මේ මොහොතේදී ඉතා සෞම්‍ය ආලෝකයක් මට දකින්නට පුළුවන්. ඒක එනකොට මේ එම ආලෝකයේ පෙර අත්දැකපු ආලෝකයන්ට වඩා වෙනස්. උදාහරණ තිගැස්සී දකින්න ඉතා ප්‍රභාවත් ආලෝකය. ඒ කුද්ධික කියලා කියන එක පාග්න අකුණ විද්‍යාවක් ගැහුවාගේ එළිය යනවා යනවා. ඒක ආවා ගියා මුළු ඇඟම සහලවන හැබැයි ගියාට පස්සේ ලකුණක්වත් නැහැ. දෙවෙනි එක ඈත සිට ළඟට ටික ටික එළඹෙන දම්පාට ආලෝකය. ඒ කියන්නේ පේන ආලෝකය ක්‍රමිකයෙන් ක්‍රමිකයෙන් ළඟ වෙනවා. එහෙම නැත්නම් ඈත් වෙනවා. ආලෝකයේ තියෙනවා. හැබැයි ඒක පේනවා මේ මෛත් එක වැඩි හුරතලයක් නෑ. එනවා යන ගති විදියට වගේ ඒකේ පැවැත්ම පේන්න පටන් ගන්නවා. මේ සංසුන් තත්වයේ සිටින විට එක්වරම කය කිලිපොලා යන සීතලක් ඇඟ පුරාම ඇඟ පුරාම නිකන් රෝබෝට් ගමන වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වේව්ස් එන්න පටන් ගන්නවා. ඒක හීලින් වේව් එකක් එන්නේ. ඒක නිකන් මේ අභ්‍යංගනයක් වගේ මසාජ් කරනවා වගේ මුළු ඇඟම මේ වේව්ස් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිකන් ඉතිරි පැතිරි යනවා. ඉන්පසුවද නිසංසල බව පෙර පරිදිම පවතී. ඔය ඒක ඉතින් අපි කියනවා සාමාන්‍යයෙන් ඔය භාවනාවේදී මේ වේදනා පැත්තෙන් ප්‍රීති චෛතසික ගැන විස්තර කරනකොට ඒකේ කුද්ධිකා ප්‍රීති කනිකා ප්‍රීති කියන එක තරුණ ප්‍රීතිය වශයෙන් උත් උබ්බේකා ප්‍රීති පරණා ප්‍රීති කියන එක බලවත් ප්‍රීතිය වශයෙන් සඳහන් කරනවා අර මුල් තුනටම ප්‍රමෝද කියන වචන පාවිච්චි කරනවා අග දෙකට ප්‍රීති කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රමෝද ප්‍රීති කියලා දෙකට කැඩෙන්නේ මේ මේ ඒ පහ තමයි මේ වෙලාවේ එක ටෙක්නිකල් ටර්ම් එකක් මට මතකෙට එන්නේ නැහැ. ඉතින් මේක පිළිබඳව හරි විස්තරයක් මේ විසුති මාර්ගයේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් හැබැයි මේක අර එක සැරයක් මේක දැක්කට පස්සේ ඒක ඉතින් ඉස්සල් ඉස්සල් හැරේ ඇත්තටම මේක නිරාමික ප්‍රීතිය කියලා කියන්නේ විවේකයෙන් හටගත්තු ප්‍රීතිය කියලා. ඒක දැක්කට පස්සේ ওই තරම ඔකට තියෙන උද්දීපන වෙන ගතිය එහෙම නැත්නම් සිල්ලිලාර එන්නේ අඩු වෙනවා. නමුත් භාවනා කරලා ආය හැදෙනකොට ආයෙත් ඕක ඇරලා ගෙනලා පේනවා. ඒක නිකන් මේ ඇලයින්මන්ට් එක හරි කියන්න පේනන ලකුණු වගේ කියලා කියන්න පුළුවන්. ඒතකොට සක්මන ගැන කතා කරනකොට සක්මනේදී ඒ උපක්‍රම යොදනකොට Tamanට වැඩි පීවර ගාණක් වෙන්දට වඩා සතියින් ඉන්න පුළුවන් නම් උපක්‍රමේ හරියි. එතකොට මේ ලාභේ තමයි අර ආනාපානේ දිහා වැඩි වෙලා බලනකොට කෙන්න එන්න සියුම් වෙනවා වගේ. ඒක ගොරෝසු වෙයි. මේ තබන තබන පීරිය චරස් චරස් මැද මොකද්දෝ තවත් ආකාර පඤ්ඤත්ති වෙන්නට පටන් ගන්නවා. ඒක ඉබේ වෙන ගති, එහෙම නැත්නම් මේක සුමුදු වෙන ගති, එහෙම නැත්නම් විස්රාම වෙන ගති ඒක පේන්න අරමුණ බොඩහක් වෙලා බලන්න පුළුවන් වෙනවා. ඒකටයි අපි මේ මෙනෙහි කිරීම වතින් ඕය කරන උපක්‍රම දාන්නේ. උපක්‍රම හරිනම් වැඩි පියවර ගානක් ඉන්න පුළුවන් වෙයි. ඒක තමයි අපි මෙෂ කරන මේකෙන් තමයි අපි දැනගන්නේ ක්‍රමේ හරිද වැරදිද කියලා. සරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඊහවස පරයන්ක භාවනාවේදී මම කය තමයි අරමුණ හැටියට ගන්නෙ. ටිකක් වෙලා යද්දි මට තේරුණා සති සතිමත්ව හිත තැන්පත් වෙලා සතිමත්ව ඉන්නවා කියලා. ඊට පස්සේ මගේ අර කයේ තියෙන අර කන්ට්‍රෝල් නැති ගතිය එනවා. ඊට පස්සේ මගේ හાર્ට් බීට් එක නිකන් හරිම බෙරයක් ගහනවා වගේ ඩන් ඩන් ඩන් ඩන් ඩන් ගාලා සද්දය හෙනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මේ මොකක් හරි ශබ්දයක් ඇහුනහම උදාහරණයක් හැටියට කැස්සක් වගේ දෙයක් ඇහුනහම ඒක රළුවට ඇහිලා නිකන් අර පපුව ගැස්සෙනවා වගේ සියුම් කම්පණයකින් තමයි ඉවර වෙන්නේ. ස්වාමීන් වහන්සේ අර විඥානයේ අර දුර්වල වෙන අවස්ථාවක්ද ඒක අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා විස්තර කළා වගේ. ඒ කියන්නේ රළු ශබ්දය ඇහිලා පටන් ගන්න එතනින් ඉවර වෙන්නේ අර සියුම් නිකන් කම්පණයකින් නිකන් අර සැරේට පපුව ගැස්සෙනවා වගේ. ඒක ඒ මම දැන් කියන එකට මෙහෙම කියන්න පුළුවන්. අපි වයලින් එකක් ටියුන් කරලා නැති වෙලාවක ඒක අත ගෑවට ඒකේ එච්චර දෝංකාරයක් දෙන්නේ නැහැ නේ. වයලින් එක හොඳට ටියුන් කරලා තිබ්බොත් ඒකට පොඩි සද්ද පොඩි හෙල්ලපු ගමන් විශාල ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒක නිකන් අර වයලින් එක ටියුන් වෙච්ච නිසා වෙන එක. ඒ වගේ වෙනද අපිට ඇහෙන සද්ද පරියංකේදී ඊට වැඩි අපේ හිඳුරන් ප්‍රනීත වීම නිසා ඒකේ ලොකු පීඩි ගෑමක් කරනවා. ඒකේ ඒකේ හැඩතල ගොඩක් පේනවා. එනවා ගුරුසුරු ඊට පස්සේ ඒක හිතෙන් නැති වෙන්නේ ඉස්සලා ඒක නිකන් ලින්ගරින් ටේපරින් ඔෆ් වගේව පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිතේ ප්‍රනීතභාවය. ඉතින් ඒක හොඳ ලකුණක් ලයින් වෙලා කියලා කියන්නේ. ඒ වගේම කයේ වෙනදා නොදැනෙන දේවල් නැත්නම් කයේ තියෙන දේවල් හොඳට පේනවා වෙනදාට වැඩි heart beat වගේ. එතකොට ඒකට අපි excite වෙනවා. වෙලා නැහැ නේ ඔය ඉතිසලා. ඒ එක්සයිට් වෙලා ඒක එක්සයිට් වෙන එක normalize වෙනකම් භාවනාව යන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අද උදේ මට ඒක වුණා. හැබැයි උනාට මට ඒක එච්චර ලොකුවට තදින් දැනුනේ නැහැ. ඉතින් ඒක නිසා මම අර ඒක දිහා කිසිම බලාගෙන හිටියෙත් නිකන් කිසිම කැමැත්තකින්වත් කිසි අකමැත්තකින්වත් නෙවෙයි මේක මේ ඉබේ වෙන දෙයක්. ඉතින් මම බලාගෙන හිටියා ඒක දිහා. ඒකට අපි කියනවා සීසනින්, ෆැමිලි රයිසින්. ඉතින් ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් කියවෙන පණිවිඩයක් මේ වගේ ඒ වගේ දේවල් එනකොට කොකුලප් වෙනවා. එහෙම නැත්නම් ප්‍රේම කරනවා. මේ වගේ දේවල් කරලා කරලා මේ ඔක්කොම අපි ගෙවම් කරන්න එපායි. ගෙවම් කරලා අපි හිත හදාගන්න එපායි. මේවා එච්චර නොසලෙන. උන්න ওই ටික මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. නිසා හොඳට හයිය තියෙන වෙලාවේදී අර කළ යුතු ටෙස්ට් එක, කළ යුතු සීසන් එක, සීසනින් එක, එහෙම නැත්නම් ෆැමිලියරයිසේෂන් එක කරලා තිබ්බේ නැත්නම් මරණ වේලාවල් වලට ආවට ඊමසේ අපි සම්පූර්ණ වැරදි අර්ථකථන දෙනවනේ. වැරදි මරණ වේලාවේදී ඩක්කාලා එනවා හිත මේ මේ කයට. ඇවිල්ලා මේ ඔක්කොම ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙතෙක් කල් ලෝකෙ දිහා බල බල හිටියා. බාහිර දැන් ඇතුළේක එන්න පටන් ගත්තාම මේකේ තියෙන මෙතෙක් වෙච්ච එකේ net gathering එක result එකනේ. ඒක bursting යනවා. ගියාට පස්සේ කොයි එක අල්ලයිද කියලා කවුද දන්නේ? මම පුරුදු කළා නෑනේ. දැන් මම එන්නේ මැරෙන්න ඉස්සලා තමන්ගේ කයටම හිත දාලා මේකෙන් වෙන සෙල්ලම් දිහා බැලුවොත් මේකේ variables different factors billions තියෙනවා. එක දවසට එක එක ස්ට්‍රෑන්ඩ් එක දිගේ අපි යනවා. ගියාට පස්සේ යාට කියන්න කතන්දරයක් තියෙනවා. හැබැයි මේ කිසිම කතන්දරයක ගතියුත්තක් නැහැ. මෙහා කරන්න හදන්නේ ආගියෝ ඇට්‍රැක්ට් කරලා තියාගෙන ඉන්න හදනවා. අපි ඒක normalize වෙනකන්, දෙම නැත්තම් අපි ඒක සීසන් වෙනකන් ගියාට පස්සේ පේනවා හරියටම ජනමාධ්‍ය අපෙන් attention එක ගන්න හදන හැටි බලන්න. තමන්ගේ channel එක වැඩි කෙනෙක් අහනවා කියන සල්ලි දීලා හරි වැඩේ කරන්නේ මොකටද මේ? අපි පිනවන්නේ මොකටේ මේ? ආන්නේ වගේ මේ විඥාණය ওই ජනමාධ්‍යයට වඩා ඉතාමත් පැසෙන් හරිම ජඩයි. ජඩමාධ්‍යයට වැඩිය ජඩයි. මේ විඥාණය අපි මොකකින් හරි ඔකියුපයි කරලා තියන්න හදනවා. අපි පෙන්නන යන නටන තියලා කියන ඉතින් ඔකියුපයි දෙන්න බත්. ආ ඒක ඉවරයි. ඊට පස්සේ තව එකක් කරනවා නෑ දෙන්න බත්. ආන ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේකේ ගත යුතු හර පද්ධතියක්. එසෙන්ස් එකක් නෑ. හැබැයි හැම වෙලාවෙම එක්සයිට් කරනවා අපි. ඉතින් ඒ නිසා අපි එක්සයිට්මන්ට් එකම සීසන් කරොත් බාහිරේ ඕනේ ඇතුළේ එක අර පිට ඇඩ්වර්ටයිස්මන්ට් වල කරන වැඩේම තමයි මේකත් කරන්නේ. ඒ නිසා බලන්න මෙයාගේ මොකද්ද මේ කියාගෙන ඉන එජෙන්ඩා එක මොකද්ද කියලා. එජෙන්ඩා එක ටෙන්ෂන් එක තිබ්බේ නැත්තම් මිනිහට රජ කරන්න බෑ. මොකකින් හරි එක්සෙන්ට්‍රික් කරන්න ඕනේ. මොකකින් හරි ටෙන්ෂන් එකක් දෙන්න ඕනේ. ඉතින් වැඩියෙන් ටෙන්ෂන් එකකට දීපකට අදිනවා. ඉතින් බුදුන් කියනක දීලා දීලා දීලා ටෙන්ෂන් එක නැති තැනට නැචරලි යනකම් මේ කතන්දර ගොතන්න දෙන්න කියලා. මේකේ කෙරෙන්නේ තනිකර ෆැබ්‍රිකේෂන් එකක්. Story telling. එහෙම නැත්නම් ප්‍රොලිෆ් මෙන්ටල් ප්‍රොලිෆරේෂන්. මේ අතින් දෙන්නේ වෙන වෙනසක් නැහැ. ඔක්කොමලා එක වගේ. ඒක නිසා කෙනෙක් අවබෝධ කරගත්තොත් මට වෙන්නේ මේකයි කියලා මෙයාටත් ඕකමයි සිද්ධ වෙන්නේ. ආයේ කිසිම වෙනසක් නැහැ. කයෙන් වෙනස් වුණාට ඒක හිතින් අපි දෙන්නම ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මේ මෙයාගේ මේ පර්සනල් හොයලා මෙයාව මේ ටැප් කරන්න හදන එක නෙවෙයි වෙන්නේ. බලන්නේ කම්පැෂන් එකෙන් බලනවා අනේ මේ මිනිසයා මේ දේවල් වලට කොච්චර කතන්දර ගොතනවද? අරයා කරපු දෙයක් වෙන්නේ නැති, මෙහෙම එකක් වෙන්නේ නැති, හොඳ වෙන්නේ නැති, නරක වෙන්නේ නැති, දෙයයන් ආන්ත වෙන්නේ නැති, එහෙම නැත්නම් කවුරු හරි හුණියම් කරලා වෙන්නේ නැති කියලා sorry නේ ඉතින්. innocent ignorant එතන බේත් නෑ. ඔය කොච්චර සයිකියාට්‍රි කෙරුවත් මොනේ සිංහල බෙහෙත් කෙරුවත් ඉංග්‍රීසි බෙහෙත් කරලා වැඩක් නෑ. මිස් මිස්ටේකන් ইনফෝමේෂන්. Taman එක සුද්ධ කරාට පස්සේ ඒකට නොසලී ඉන්නකොට මෙයාට තේරෙනවා මේක මෙයා මේ ගණන් ගන්න නැති කෙනේ කම්පැෂන් නැතිව නෙවෙයි. මේ දන්න නිසයි මේ ඉන්නේ කියලා මෙයාටත් පොඩි ශාන්තියක් එනවා. ඉතින් ඒ නිසා මේ ටික හැකි තාක් සීසන් කරන්න කියනවා. හැකි තාක් ෆැමිලියරයිස් කරන්න කියනවා. එතකොට අපි හියුමන් මයින්ඩ් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක ඉන්වර්ඩ් ජර්නි එකක් තියෙනවා. නැත්තම් අපි එහෙට ඉඳලා වෙන්නේ අවුට්වර්ඩ් ජර්නිනේ. එක්ස්ට්‍රෝවර්ට්. එහෙම නැත්තම් සෙන්ට්‍රිපීටල්. සෙන්ට්‍රිෆියුගල් නෙවෙයිනේ. බුදුරජාණන් මේ සෙන්ට්‍රිපීටස් පොයින්ට් එකට සාපේක්ෂව සෙන්ට්‍රිෆියුගල් තියෙන බව කියලා පුළුවන් නම් කියනවා එළියට දුවනා වගේම ඇතුළට තරවන්න කියලා. ඒකේ එන්ඩ් එකක් තියෙනවා. මේකේ එන්ඩ් එකක් නැහැ. මේක exhausting. අරකෙත් exhausting not, but there's a hope. ඒසා පුළුවන් තරම් මේ centrifugal පැත්තට දාලා නැත්නම් insight කියන්නේ ඒකයි. අතුරට දාලා බලන්න බැහැරි boring. boring. අය කියලා වැඩක් නැහැ. ඉතින් ඒකට තමයි වඳින්නේ ඔය මිනිස්සු. මෙච්චර boring තියදී මේක අධිකටම කරනවා. වෙන මොනටේ වඳින්නේ? ඒක වැඳිය යුත්තක් කියලා ලොකු සංහත කියනවා දිව්‍ය බ්‍රහ්ම පව වඳිනවා. මොකද හැම කෙනාම යන්නේ මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේනේ. මේ මනසයි ඒක දැනගෙන මේක බෝරින්. හැබැයි මෙයා දන්නවා කවදාද කෙලවරක් තියෙනවා කියලා. ආධුනිකයෙක් දෙන කෙලවරක්ම නැතුව ඇති කියලා. පහුවෙන පහුවෙන කෙලවරක් තියෙනවා දැන් වෙනවා නේ බුදුහාමුදුරුවෝ ඈතක ඉඳලා අපිට දෙන පණිවිඩේ. මෙන්න කවුරුත් නැතුව කියලා ඒක ලොකු ලොකු සද්ධාාවක් වෙනවා ඒක. එමේ ස්වාමීන් වහන්සේ අනිත් එක අර දුවගේ අර ඇහෙන එක මුලදී මටත් ඒක හරිව කරදරයක් වගේ තේරුණා ස්වාමීන් වහන්සේ මොකද කායිකවත් කතා කරන්නවත් බෑ ඒ සද්දි තමයි ඉස්මතු වෙන්නේ. වැඩක් කරනකොටත් අර සද්දි තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි පස්සේ පස්සේ මට තේරුණා මේ මේ රිට්‍රීට් එකට ආවට පස්සේ ඒක නිකන් ආරක්ෂාවක් වගේ මල් ළඟ ඉන්නවා කියලා. එච්චර. ඔය එක තියෙනකොට හොඳම සයින් එකක් මම සොලිටියුඩ් එකේ ඉන්නේ කියලා. මම මම නිෂ්කලංකේ නැත්තම් මම හුදේකලා වෙලා. ඒ හුදෙකලාව තියෙනවා alienation and aloneness කියලා දෙකක්. loneliness and aloneness කියලා. ඒක අසත්පුරුෂයා ඒක loneliness එකට ගන්න. ඊට පස්සේ tinnitus tinnitus හරියමනේ කියලා බේත් බොනවා ප්‍රශ්න අහනවා. දක්ෂයා දන්නවා මේක aloneness කියලා. aloneness කියන්නේ spiritual දෙයක්. aloneness දෙකකට පස්සේ වෙන ඉතින් කොයි වෙලාවෙත් මට මේක මේකත් එක්ක ඉන්න තාක්කල් මම alone. ඕන කෙනෙක් මොන જાතියෙන් කක්ක ගෙනල්ලා දැම්මත් මේකට හිත දාපු ගමන් ඔක්කොම නල්ලන් ගොයි. වහන්සේ ඊයේ මේ ධර්මදේශනාදී ප්‍රකාශ කරා මහා ශිෂ්‍යයාඩ ක්‍රමය ගැන ඒක වහන්සේ සඳහන් කරා මට ඒක හරියට වැටහුන්නේ මේ හිස ඒ කියන්නේ කරපු අර මේ අනිත් පාර්ශවෙන් කරපු ප්‍රචාරවල හිස කඩා වැටීම ගැන අනිත් පාර්ශ ඒ මේ ස්වාමීන් වහන්සේ මටත් පෙන්න තියෙන හිස කඩා වැටෙනයින් පස්සේ හොඳයි කියලා මට හිතෙනවා සමහර වෙලාවට ටිකක් වහනාව ටිකක් එහා ටිකක් අරමුණ පැහැදිලි වෙනවා. ඒක මේ භවනා ක්‍රමයට අදාළ දෙයක් නැත්නම් පුද්ගලික දෙයක්ද ඒක? භවනා ක්‍රමය දන්නේ මේ භවනා ක්‍රමය කියනවා ඒක එච්චර නෙගටිව් ගන්න එපා. ඒ කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන කියලා කියන්නේ හරියටම අරමුණේ බ්‍රයිට්ව ඉන්න වෙලාවෙ ඒක එන්නේ අරමුණත් එක්ක හිටියට මොකද වීර්ය අඩු නම් සමාධියක් වෙනවා කඩා වැටෙන සමාධියක් හැබැයි වීර්ය නැහැ. ඒ වෙලාවදී ආ ඒක තිරේ ගිහිලා ගිහිලා පුරුදු කරලා දවසක තේරුම් ගන්න ඕනේ මේකට පොඩ්ඩක් වීර්ය දැම්මනම් මේක බුද්ධි විඳින්න පුළුවන්. ඒක පෙන්නනවා පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භවනා කරලා කරලා එයා හරියට ආනපානේ අල්ලලා අදහසක් ඇති කරගන්න මම දැන් මේ ආස්වාසිය තියෙන්නේ මම ආස්වාසිය දිගේ මුලැඳක බලන්න ඕන කියලා අපි හිතමු බලාපොරොත්තුවක් තිබ්බයි කියලා. ඒකෙදී ආගේ හිත ප්‍රස්වාසයේ વિશે බිදී ගියොත් ප්‍රස්වාසය කියන හිතන්න ගියොත් කම්පිත වෙයි, චංචල වෙයි, සැලෙයි කියලා. ඒ කියන්නේ හෙල්ලුම් කරනවා කඹේ වදින මනස කඹේට ගැහුවා වගේ. වයලින් එක හොඳට ටියුන් කරලා පස්සේ අත ගෑවා වගේ එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ යන ට්‍රැක් එකෙන් පොඩ්ඩ එහාම යා ගිය ගමන් අර හුන්තුවට සුසර වෙච්ච වයිලින් එකට ගැහුවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒක බයක් කරගන්න පුළුවන් කෙනෙකුට මොකද ඇත්තටම මුළු ඇඟම සාලවනවා. ඒතකොට බය වුණොත් ඉතින් භාවනා ක්‍රමේ වැරද්දක් කියලා ඒක ලංකාවෙන් කිව්වා මේක ස්නායු දුර්ලකමකට ඉහිල්ලා තියෙන ඔය භාවනා ක්‍රම ඉදිකට කරන්න එපා කෙරුවොත් පිස්සු වැදෙනවා කියලා. මහසීතාඩෝ කිව්වා නෑ මේ භාවනා හරියන බවට ලකුණක් කියලා. දෙන්නේ කෙනෙක්ව බාරගත්තේ නෑ. දෙගොල්ල දෙපැත්තට ගියාට තාම වාදේ ඉතුරු වුණා. නමුත් පරිසම්බිදා මාර්ගයේ පැහැදිලි කරන ඉන්ජන කම්පන චංචන ප්‍රපංචන ඒකටම සූත්‍රයක් තියෙනවා ආනිංච සප්පාය කියලා. ආනිංච සප්පාය සූත්‍රයේ ලස්සනට පුදුරනසේක පෙන්ලා දෙන ඒ ඒ ටොපික් එකේම. මේක ඒ නිසා <clears throat> දැන් මේ වෙනකොට අර ඇති ලංකාවෙන් දාන්න ගිය විවේචනය ඒක නිකන් තීරමක් නැත්තන්ට පත්‍රලා තියෙන බර ගන්න භාවනා කරනවා. ඒක නිසා බුරුමෙම ඉන්නවලු ස්වාමීන් වහන්සේනමක් අග්ගඤ්ඤ සාංශ කියනවා. ඒක උනේ නැත්තම් ඒක භාවනා කරපෙක කියලා බාර ගන්නෙත් නැතිව. ඒ විකාරයක් ආවේ නැත්තම් එක්ක නලියනවා එක්ක ඔඩුව කඩා වැටෙනවා වැඩක් නැහැ. ඌගෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ පාස් නැහැ විපාකේ. ඒ වගේ විකාරයක් ආවට පස්සේ තමයි ඒකෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි යාට අධිකාරී ශක්තියක් එන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ ඒකෙම පොයින්ට් එකක් හදලා තියෙනවා කියලා. ඒක හිතන්නම හරි බුදුම වගේ සම්ප්‍රදාන කුල රටක එහෙම ප්‍රකාශයක් කරන කාර්යය. ඉතින් ලොකු සාහනයත් කියන්නේ මේ භාවනා නොකර මෙව්වට උපදෙස් දෙන්න හදන මිනිස්සු මොන හරුපයක්ද මේ කරන්නේ? අද කරපු එක නෑ වාරස කරන්න හදනවා. මේක හොඳයි ඔක දිගට කරන්න කියලා. නොබලුම් මිනිසයා කියනවා මෙහිමයි මෙහිමයි යෝග කෙලවරේ කොහෙන් කෙලවරේ දන පිස්සු ඇදෙයි දන්නේ. ඒක ඇත්තටම කියනවා නම් එවැනි පිස්සු හැදෙන උපදෙස් දෙන මිනිහා කන්සල්ට් කරන එකත් පිස්සෙක් කියලා මං කියනවා. භාවනා මධ්‍යස්ථානවල වැඩියෙන්ම කතා කරන්නේ එහෙම පිස්සෝ. භාවනා මධ්‍යස්ථාන ස්විච් ආවට ඇවිල්ලා ඉන්න පිස්සු ටික. උන්ගේ වැඩේම අරගොල්ලන්ට පිස්සු ඇද්දලන එක. භාවනා මධ්‍යස්ථානයක කර්මස්ථානාචාර්යවරයෙක් වශයෙන් පිස්සෙක් අනිවාර්යයි. මම ගිය හැම තැනකම මම දැකලා තියෙනවා. එයාට හරි පිස්සු කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා, බුදියාගෙන ඉන්නවා. නිකන් හොලිඩේ කැම්පයක් වගේනේ. ඌ ඒ මැදට ගිහිල්ලා අහනවා ඔළුවෙන් පාත් වෙනවද? පොඩයින් නෑ. මං ඉන කාමරේට එන්න. පිස්සු කතා කරනවා ඕම කරන්න යන්න එපා. ඊපස්සේ දෙනවා. ඉතින් අර මනුස්සයාට දැන් මේ වැරදි දෙකයි නේ කතා කරන්න එපා කියපු එක එකක්. දැන් ඊපස්සේ ඔළුවේ හැකේ. ඊට පස්සේ කියන්නෙත් නැහැ. ඕනෙම ලෝකේ තියෙන ඕනෙම දක්ෂ භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා බලන්න ටික කාලයක් ඉන්නකොට අනිවාර්ය පිස්සෙක් ඉන්නවා. ඒක නිසා පොතක් ලියලා තිනවා Saints and Psychopaths කියලා. අන්නේ පොත පොඩ්ඩක් කියවන්න බිල් හැමිල්ටන් එච්චරම ඉන්ටරෙස්ටිං නෑ ඌ කාලා තියෙන කෑමන ඌ মালටි මැෂ মালටි බිලියන් විටමින් බිස්නස් එක කරපු එකෙක් ඒ වගේ පිස්සියකට පොඩ්ඩක් ලව් කරන්න ගිහිල්ලා මුගේ account එක විතරක් නෙවෙයි අම්මගේ තාත්තගේ account එකටත් ගාලා ඒ නැවක භාවනා කරන්න යන ගාන ගිහිල්ලා කියලා තියෙනවා මේ අපේ අඩුපාඩුවක් දැකෝ ගමන් සයිකෝපැත්ස්ලා අපිව ටැප් කරන හැටි ඒ ඒ සයිකෝපැත් කෙනෙක් ඕනෙම භාවනා මධ්‍යස්ථාන කියනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා. අපි ලොකු සංස් කරනවා පිස්සු භාවනා කරනවා කියලා. <laughs> ආන්දනේ අදට නියමිත ප්‍රශ්න ඉවරයි. නෑ හතරට යනවා කිව්වා මේ ප්‍රේම නිදා ගන්න යන්න. <laughs> තාදන්නේ නෑ. ආන්දනේ මේ ගෙදර ගිහලා පොඩ්ඩක් භාවනා කරන්න. හරි හරි මට තේරෙනවා. හරි. ගමන යන්න කලින් පොඩ්ඩක් භාවනා කරන්න. ඕකට කියන්නේ භාව නෑව කියලා. භාව කියන්නේ මොකද කියලා දන්නවද? වලිගේ නෑ. හතරයි මේ කම්පැනි වහන් ඉස්සලා යන්න ඕන මට මට මට පොඩි දේ වුණත් පට ගන්නකොට තේරෙනවා. ඉතින් හරි මයික් එක දෙන්න අනුලට. මේ සාමිනහසේ ආයි වසර දෙකකින් යන නිසා තව ප්‍රශ්න තියෙනවනේ අහන්න. පුළුවන් මොකද මේ වටිනා අවස්ථාවක් මම දන්නේ 10 කිය. නෑ ඉතින් වටිනා අවස්ථාවල ප්‍රශ්න අහන්න ඕනේ නෑ. එහෙමම චාරිත්‍ර එහෙම චාරිත්‍රයක් නෑ. තියෙනවද ඔයගලන්ට ප්‍රශ්න අහන්න? එහෙම නැත්නම් අපි කවි මඩුවට යනවද? කවි මඩුවට යන් ඒතකොට තියෙනවනේ ප්‍රශ්න අහන්න නැතේ. ස්වාමීන් වහන්සේ සසර බිය සහ සසර දුක කියන දෙක දෙකක්ද එකක්ද පොඩ්ඩක් විස්තර කරන්න. ඔය සංවේගය කියන වචනේ තමයි යෝග තියෙන්නේ. අපිට දුකක් ඇතිවෙච්චාම දරුවෙක් මැරිච්චාම මොනවාර වෙච්චාම සංවේගය පාලනවා. සමහර සංවේගය නිසා වහ කනවා. සමහර සංවේගය නිසා භාවනා කරනවා. සංවේගයක් ඇතිවෙච්චාම මනුස්සයට වේගයක් වෙන මොනක්වත් පාලනය කරන්නේ. සමහර වේගෙන් යනවා භාවනා පැත්ත, සමහර යනවා වහකන පැත්ත. ඉතින් සසර බිය සහ මේ අනිත් මොකද කිව්වේ? සසර දුක. ඉතින් දුක බියකට හරවා ගත්තොත් වහකනවා. ඒ සසර දුක දැකලා ඒකට බුදුහමෝ කියන කින්නානේ ඒකට උත්තරයක් තියෙනවානේ. ඒ පාර ගියොත් ඇත්තට මේ සසර දුක ඇතිවෙච්ච මිනිහට විතරයි සද්ධාව ඇති වෙන්නේ. ඒ මිනිහා විතරයි බුදුහමෝ පිටපත යන්නේ. හැබැයි ඒ වෙනුවට වහකන්න පුළුවන්. ඒ නිසා මේ සංවේගය කියන එක හොඳට නරකලා දෙකටම හිටිනවා. උංගෙ දෙනෙක් කරන්නේ එක්ක ඩ්‍රග්ස් පාවිච්චි කරනවා එහෙම නැත්නම් මොකක් හරි මොන හරි දෙයකින් ඔය එස්කේපිසම් එකක් හොයනවා. ආගම විශාල සූස්තියක් ඒකදී. ආගම තමයි ගොඩක් වෙලාට ඒගොල්ලෝ ට්‍රැක් කරගෙන ඒගොල්ලන්ට මොන හරි කතන්දරයක් කිය කියා කරගෙන කරගෙන භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා අම්මෝ එහෙම දුකක් ආපම භාවනා කරන්නේ කොහොමද? ඒකට පිටක් කියන්න ඕන තුන්වරු පිටක් කියන්න ඕන අනම්මනම් කියලා ඉතින් කියනවා. බුදු දානසේ පඩාචාරට ගියේ නංගි භාවනා කරපන් මේ සතියෙන් හිටපන් කියලානේ. එච්චර ගට්ස් නැහැ. ඒකේ මම මේ ආගමික සංවිධානයට කියන්නේ කියලා මේ අපේ තුල අපි මොකා පිටිපස්සද යන්නේ කියන එක Taman ගතිය වැඩි. අවතර ස්නායන තමයි. අර ඉස්සෙල්ලා මේ අර මරණය ගැන කියපු ගැන පොඩි ප්‍රශ්නයක් තිබුණා. එක සූත්‍රයක තියෙනනේ මම හිතන්නේ පිළිතුරු තුමා කවුරු හරි මේ මරණාසන්න මොහොතේ ඉන්නකොට අර මේ දරුණු වේදනාවක් දැනෙනවා කියලා විසූත්‍රක විස්තර කරනවා. දරුණු වේදනාව. ඔව් වේදනාවක් අර මොකක් පොඩි ඉන්දි කඩොත් තුඩකින් හිලකින් අදින මොකක් ඒ වගේ. නෑ නෑ ඔලුවට පෙරපටයක් දාලා තිරිංග කරනවා. බඩ හරක් කපන කැත්තකින් කපනවා වගේ. වේදනාව එන්න පටන් අරගන්න කියලා මම ඒක ප්‍රකාශ කරනවායි කියලා කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද කියලා බලන්න. මට මේ වෙලාවේ මෙච්චර අඬනවා අයියෝ ඉස්සෙපෙන්ජි ලක් නෑ මොකද සෝවන් වෙච්ච කෙනෙක් නෙමේ කතා කරනවා. ඒතකොට මේක ලියවලා මේ මොකද්ද ඒ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ මේ මේ මේ ආනන්ද සිටුමයි ඉන්න වෙලාවේදී මෙයා මෙහෙම පොඩ්ඩක් අත අත නතර කරනවා. අර දෙන්න බණ කියන එක නතර කරලා යනවා යන්නේ. නෑ ඒක වෙන වෙන එකද මේකෙදී කතා කරනකොට මේ ඔය ඔච්චර වේදනාව තියේදී සාරිපුත්‍ර සාංශය දෙනව විශාල ගැඹුරු භාවනාවක්. දිත්තේ දිත්ත මත්තන් කිට්ටුවටම යනවා. අර දිස නාරි පින්සුමට ඇඬෙනවා. එන්නකොට ආනන්ද හැමතුරාට තේරෙනවා මේ මරණසන්න වේදනාව වෙන්නේ ඒක නිසා බන තේරුම් ගන්න බෑ. අපි යන් කියලා විසිටුමනි මේක අමාරුයි මේවා තේරුම් අරගන්න අපිට තේරෙනවා. ඒ නිසා අපි එහෙනම් බල නැත කරලා යන්නම් කියලා කියනවා. නෑ මට ඇඬුනේ ඒක නෙවෙයි. ඔබ වහන්සේ මේ මැරෙන මොහොත වෙනකම් බලා හිටියේ මොකටද මේක කියන්න මෙච්චර උදව් කරා මට කලින් කියන්න තිබ්බනේ ස්වාමීන් වහන්සේ කියලා මට ඇඬුනේ ඇයි ඔබ වහන්සේ මේක මට කලින් කිව්වේ නැත්තේ කියලා අර වේදනාව කතාවත් එක්කම ගිහිල්ලා කියනවා සාරිපුත්‍ර සාමණේර මට හොඳටම තේරෙනවා. නමුත් මේ අපි මිනිස්සු අන්ඩෙස්ටිමේට් කරනවා. මේ පහුල් මේ මේ මේ බැංක කෙනෙක් නේ. අනාථ පිටිසුමයි කියලා කියන්නේ අන්නට ලෝන් දෙන ඒ කියන්නේ big businessman. ඉතින් කවුරුත් හිතන්නේ මෙයාට මේවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතකොට යසෝවන් වෙච්ච කෙනෙක්. ඒක නිසා අපිට බණක් කාටට කියනකොට අද හිතනවා නෑ නෑ ඔය ගැඹුරු බණ කියන්න ඕනේ නෑ හුඟ දෙනේ තේරුම් ගන්න බෑ කියලා. තේරුම් ගන්න බැරි අය ඉන්නව ඇත්ත. එක්කනේ තේරුම් ගත්තොත් වෙන වෙනස හිතන්න. එක්කනේ තේරුම් ගත්තොත් ඇති වෙනස. ඒක වුණත් මේ අහන පිරිට විශේෂයි දේශනා කරන්නට ඇති විශ්වාසයක් එන්න ඕනේ. අහන එකන නට නටාවට පිට බල බලා හිත යොදන්නේ නැතුව බනහනවනම් කොහොමඩක්ක ගොනුවක් ගෙනියන්න බෑ. අහණෙක්කන ඔහිතසෝතෝ ධම්මසුනාදී අට්ටිගත්වා මානසිකත්වා සම්බන් චේතස සමන්නෝ හරිතා ඔහිතසෝතෝ ධම්මසුනාදී කියනකොට කියවෙන බණත් අලුත් වෙනවා. ඒක එතන එතන එන කම්බිනේෂන් එක. ඒකට හොඳ නිදර්ශනයක් තමයි අනාථපිණ්ඩිකතුමා මාරාන්තික වේදනාවක ඉඳද්දී අර ගැඹුරු බණ තේරුම් අරගෙන අඬන්න වෙන මොනවටත් නෙවෙයි. මට පොඩ්ඩක් මේක කලින් දුන්නා නම් එක්සර්සයිස් කරලා බලන්න තිබුණානේ. එනං සම්නහස අවසාන වශයෙන් අපේ නායක ස්වාමින් වහන්සේගෙන්ද ගුරු පියාණන් වහන්සේගෙන්ද අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන්ද සියලු පින්වත් පිරිසගෙන්ද අවසර ගන්නවා අපේ මේ වැඩසටහන අවසන් කරන්න. හැමෝම මම හිතනවා හුඟක් සතුටු සිතෙන් ඉන්නේ මේ වෙලාවේ. සතියම පුරුදු කරන්න තමයි අපිට කියන්න තියෙන එකම ප්‍රාර්ථනාව. අපි හැම දෙනාම ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපේ වැඩසටහන මෙතෙන් අවසන් කරමු. ගුරු නායක ස්වාමීන් වහන්සේටත් ගුරු පියාණන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී ඒ ආමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. අපි සැනද දෙනාටම තේසෙම වේවා. තෙරුවන් සරණයි කියලා හැමෝටම ආශිර්වාද සත්සාර. ආයිත් අපි දෙවියන්ට ඥාතින් පිබ්බමුණන්න ඕනේ. ඊට පස්සේ සිල් පවන්නේ කරන්න ඕනේ. ඊට පස්සේ සංඝයාගේ ආශිර්වාදයේ ලබා ගැනීම කරනවා. ඒ නිසා මේ අපි ඉස්සෙල්ලා අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අපි මේ නිසා වැඩසටහන නිමාව සම්ප්‍රදාන කුල සටහන් කරමින් පෙනෙන නොපෙනෙන සියලු දෙනාට පින් පැමිණීම සඳහා එත්තාවතා ආදී ගාථා සජ්ජායනාට පෙළඹෙමු සියලු දෙනා.